අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීතුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඛතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤය චත්තාරෝ අරිය සත්‍යානි තීති අවසරය ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් හයවෙනි වතාවටත් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන චතුරාර්ය සත්‍ය කියන මාතෘකා ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන යන ධර්ම දේශනාව වලියේ තවත් ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍ර සඳහා දේශනාවලිය සඳහා ඒ දසුත්තර සූත්‍රය අපි ඉස්සරහින් තියාගෙන ඒකේ එක එක කාරණ්‍ය ඒ ඒ දවසට ඉස්සරහින් තියාගෙන යන ගමනක් වගේ පේන්න තියෙනවා. ඉතින් මේ මාතෘකාව ඉදිරිපත් කර ගැනීම සඳහා සාරිපුත්තු සාංශේ ප්‍රශ්නයක් අහනවා. "කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය" යෝගාවචරයෙක් විසින් භ්‍රමචර්ය රකින්න කෙනෙක් විසින් අති විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියලා උත්තරයක් දෙන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. ඊට පස්සේ ඉතිසලා සාරිපුත්‍ර සෝහන්නාචි විසින්ම විශිෂ්ට ඥාණයෙන් දතියුතු එක මොකද්ද කියලා අහලා තියෙන උත්තර දීලා තියෙනවා. විශිෂ්ට ඥාණයෙන් දතියුතු දෙක මොකද්ද කියලා අහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. විශිෂ්ට ඥාණයෙන් දතියුතු තුන මොකද්ද කියලා අහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. ඊට පස්සේ විශිෂ්ට ඥාණයෙන් දතියුතු හතර කිව්වොත් ඉතින් සමේකේ පේන මේ ප්‍රශ්නවල තියෙනවා හරි පුදුම සුවිශේෂී ගතියක්. ඉතින් ඒකට ਸਰවඥාන්සේ ඇරිච්චාම මෙවැනි ප්‍රශ්නයක් නගන්න හරියට ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්තාරේ මේ කොටුවේ තියෙන්නේ මෙන්න මේකයි කියලා කියන්න තරම් අධිකාරී ශක්තියක් තියෙන ධර්මසේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒකම හරි උත්තර දෙන්න පුළුවන් තුන්වහන්සේට තමයි. ඉතින් අපිට තියෙන දැන් මේක අවුරුදු 2006 කට පස්සේ ඒක කටපාඩම් කර ගන්නත් ලේසි. ඒ වගේම මතක තියා ගන්නත් පුළුවන් එතකොට හිත්තම් පුරෝණ ක්‍රමයට වගේ හෝ ඊට පස්සේ ඒ කියන කාරණාවල නිකන් හුදු දැනුම සඳහාම නෙවෙයි ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒක කොහොමද ක්‍රියාවත් කරන්නේ කියලා. එකට එකට එකට එකට යන ධර්ම પરම්පරාවක් විතර තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කිව්වට පස්සේ ඒක ඇතුළේ තියෙනවා ඒ පටිච්චසමුපාද ස්වરૂපයක්. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? ඊට පස්සේ Nirodhe මොකද්ද? Nirodheට මාර්ගය මොකක්ද? ඉතින් පසුගිය දවස් ටිකේම අපි උත්සාහ කළේ ඒ දුක මොකද්ද? ඊට පස්සේ දුකේ සමුදය ඊට පස්සේ ඒකේ Nirodhe කියන කාරණා ටික. ඉතින් එහිදී මේ සමුදය නැත්නම් තෘෂ්ණාව එක වාටියක් නෙවෙයි වාටි කීපයක් තියෙන එකක් කියලා මේ වගේ මාතෘකාට ආවම අපිට ඉගෙන ගන්න වෙනවා. අපි සාමාන්‍ය තෘෂ්ණාව කියන වචන තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේක ලිහන තැනට ගියාම තෘෂ්ණාව කියන තරම් මේ එක දෙයක් නෙවෙයි. ඒක පැතිකඩ රාශියක් සහිත විපරිණාමය වෙමින් යන චෛතසිකයක්. ඉතින් ඒකටම ඒ තෘෂ්ණාවටම මේ සූත්‍රයේ ඒ වගේම අනිකුත් සර්වචනාංශයේ විසීම දේශනා කරපු සූත්‍රවලත් රාග, ඡන්ද, ප්‍රේම, තණ්හා, පිපාස, පරිලාහ ඉතින් මගේ රාශියක් නම් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ නම් අපි ඒක හේතුකෝ පෙන්නනවා සංසාරට බැඳිච්ච හේතුව තෘෂ්ණාව කියලා. නමුත් විස්තර විභාග කරලා යනකොට යෝගාවචරයක් වශයෙන් ඒකේ විවිධ පැති කඩවල් එකම දේ විවිධ විදිහට පෙනී හිටින වෙලාවල් තියෙනවා. එතකොට මේ විදිහට පෙනී හිටින මේ තෘෂ්ණාව එක සැරේ ගලවන්නත් බෑ. මේ එක එකන එක එකන රතුරුණ ගෙඩියක පොත්ත ගලවන්න වගේ එකින් එකට එකින් එකට පතුරු ගහන්න ඕන. නැත්නම් කේල් ගහක පොතු ගලවන්න වගේ පිටම තියන පොත්ත ගලනකොට ඊගා පොත්ත පේන. ඊගා ගලනකොට ඊගා එක පේන. ඉතින් ඒක සඳහා දල සැකස්මක්, ශලස්මක්, ਸਰවචනාංශයේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්වන බව සාමාන්‍ය පොත්පත් පෙරළ නැතෝ දානවා. අපි ඒකටම ඒකත් මතු කරගෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම මේ තිස්සර සූත්‍රයේ, දසුත්තර සූත්‍රයේ, ඉසල සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ විනිබන්ධ චේතසෝ විනිබන්ධ වශයෙන් හිතේ බැඳීම් පහක්. ඒ පහම තණ්හාව. තණ්හා ආකාර පහක්. නැත්නම් තණ්හාවේ මෙහෙවණලි පහක්. මේ හෙවණලි පහේ පෙළ ගැස්මක් තියෙනවා. ඒක ඉස්සල්ලාම පෙන්නනවා භාවනා කරන්න පෙළඹෙන කෙනෙක් නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හිතන කෙනෙක්, බයලජ්ජාවක් ගැන හිතන කෙනෙක්, සංසාරේ බය දන්න කෙනෙක් මේ කාමයේ නැත්නම් කාම තණ්හාවේ ආධිනව තේරුම් ගන්න. ඒක පුංචි නිසා නෙවෙයි අපි පොසු දවසට සාකච්ඡා කරන නිසා මම ඉක්මනට ඉක්මනට මතක් කරගෙන යන්නේ මේ කතන්දරේ මේ මල් මාලාව ගොතන්න ඕන නිසා. මේ කාම තණ්හාවේ තියෙන ආදීනව දැනගත්ත කෙනෙකුට විතරයි අබිනිෂ්ක්‍මණයක් කාම තණ්හාවේ වෙන්වීමක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වෙන් වෙච්ච කාම තණ්හාවෙන් අශේෂ විරාග නිරෝධෝ කියන විදිහට ශේෂ රහිතව අතුරු ඉතුරුක් නැතුව මේක නිරුද්ධ වෙන්න ඕනේ නිරෝධ සත්‍ය තේරුම් ගන්න. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි වාගේ මේ අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඇති විවිධ වැඩ රාජකාරී යුතුයකම් ඇති කෙනෙකුට මේ කාම තණ්හාව අශේෂ විදියට ඉතුරු රහිතව දුරුකම් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක හරි අමාරු දෙයක් සාමාන්‍ය බෞද්ධය හිතන්නේ ඒක ස්ථිරවම gediya pitima අයින් වෙන්න rahat වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතය ඕක කරන්න බෑ. අපිට ඒකට මේ රහත් වෙනවා කියන්නේ විශ්වවිද්‍යාලයට යම නම් දැන් අපිට මොන්ටිසෝරි පන්ති වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියන අදහස තමයි සාමාන්‍ය බෞද්ධය තුළ තියෙන්නේ. ඒක මේ ඉතිහාසයත් එක්ක මලකට කෑච්ච අදහසක් කියලා මගේ හිතෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියේ නැත්නම් ප්‍රතිපදාවේ මේ කාම තණ්හාව අශේෂවම දුරු කරන්න පුළුවන්. తాවකාලික එක බුද්ධ විදින්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙකුට මේක මේ ජීවිතේ මේ පොළොව උඩ ඉඳගෙනම මේ කාම තණ්හාව නැති తত্ত্বය කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒක කළ හැක්කක් කියලා ඔප්පු කරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම නිවන අපේක්ෂා කරන කෙනෙකුට ඒක ලොකුම ලොකු සාන්තියක්. ඇහෙන එකත් ලොකු සාන්තියක්. මුළු තණ්හාව නැති වෙනකොට කාම තණ්හාව දුරු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඇහෙන එක. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කාමේ පතුරු ගහලා වෙන් කරලා මෙන්න මේක තමයි පළවෙනි එක ඒ පොත්ත ගලවලා පොඩ්ඩක් පුරුදු වෙන්න කියනවා. එතකොට පුළුවන් යට පොත්ත ගැන පොඩ්ඩක් යට තියෙන තණ්හාව තේරුම් ගන්න. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ කාම තණ්හාවෙන් වෙන්විවට ගන්න ප්‍රයත්නේ තමයි මේ අබිනිෂ්ක්‍මණය කී කිය අතහැරීම. එහෙම නැත්නම් කාය විවේකේ එහෙම කාම ගුණයන්ගේ ආදීනව සැලකීම. මේක ඔක්කොටම කරන්න බෑ. මොකද අද ලෝකේ කාම ලෝකයක්. අද දිනුන කියන්නේ කාමේ දිනුනවා. પરම්පරා ගානක් මේක ඉඳලා තියෙන. ඉතින් කාටද ඒත් අපිට පේන්නේ තියෙනවා මේ වගේ ශාලාවකට ආවම යම් ප්‍රතිශතයක් ඉන්නවා මේ කාමෙන් දුරවන් වෙන්න ඕනේ කියලා හිතන. ඒ මොකද ඒක දුරවන් කරන්න නැතුව Nirodhayak දක්වන්න බෑ. ඒ කාමයෙන් නිරුද්ධ වීම තමයි Nirodha Satya කියන්නේ. ඉතින් මේ Nirodhe කියලා කියන්නේ නිවනනේ. මේ නිවනේ පහෙන් එකක්වත් తాවකාලිකවත් අත්විඳින්න පුළුවන්ද? මෙලෝ වශයෙන් අස්පනා අපිට බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නටයි අපි මේ බහලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ පළවෙනි කාමය ගොරෝසුම කාමය කාම තණ්හාව දුරුවන් කිරීම සඳහා කාය තණ්හාව ඉදිරියට ගන්න කියන එකයි මේකෙන් නොකිය කියන පණිවිඩය. කාම තණ්හාව ගාව තියෙන තණ්හාවට කියනවා කාය තණ්හාව කියලා. තමන්ගේ කායට තියෙන මනාපේ සක්කාය දිට්ඨිය කියලා මේකට කියනවා. මම වෙමි කියන අදහස. ඒ සක්කාය දිට්ඨිය කාම තණ්හාවේ කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. දැන් මෙතන මේ කායගත සති භාවනාවේදී එහෙම නැත්නම් රූප කර්මස්ථාන භාවනාවදී අපි කරන්නේ කාම තණ්හාවේගේ ආදීනව දැකලා කාම තණ්හාවේ දුරුවන් කළ යුත්තක් తాවකාලිකව දුරුවන් කළ යුතුයි අත්දකින්න පුළුවන්ද කියලා 100ට 100ක්ම හිත එක චිත්තක්ෂණයක හෝ කයේ තියන්න පුළුවන් කියලා බලන්න. ඉතින් අපි දැන් මේ වෙනකොට දවස් 5ක් අයක් උත්සාහ කරපු නිසා මේ පිස්සු ගැන කතා කරත් ඒ කෙනෙකුට දැනගන්න පුළුවන් වෙයි හොඳ ප්‍රයත්නයක් කළොත් හොඳ දෘෂ්ටියක් තිබුණොත් යම් වෙලාවක මගේ හිත 100ට 100ක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙනවයි කියලා කියන්නේ. සක්මන් කරනකොට සක්මන් කරනකොට ඉරියව්වේ තියෙනවයි කියලා කියන්නේ. ඇලවිලා නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ තියෙනවයි කියලා කියන්නේ. හිතගෙන ඉන්න වෙලාවක හිතගෙන ඉන්න ඉරියව්වේ තියෙනවයි කියලා කියන්නේ කයට හිත ගිය බව සහතිකනම් අර කාය තණ්හා කාම තණ්හාව 100ට 100ක්ම අශේෂව නිරුද්ධ කරුවයි කියලා කියන්නේ ඕක තමයි සාක්ෂි. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් වග වෙන්න සම්මාදිටියක් හදාගන්න යෝනිසමස්කාරයක් හදාගන්න මේ කයට හිත දමන එකෙන් අපිට හම්බ වෙන කිසිම සම්මානයක් ලාභයක් සිලෝකයක් සම්මානයක් මොකුත් නැහැ. ඒ වගේ මේකට හිත දැම්මයි කියලා පේන්න ලස්සන දෙයක්වත් නැහැ. ඒක හරි කරදරයක්. මේ කයේ තියෙන හැරයක් තියෙන දෙතිසක් කුණප අසුචි. ඉතින් මේකට හිත දාපු ගමන් මේකේ මහ විලෝපන කොටක් පේනවා. නමුත් වාසියක් තියෙනවා. අරසා විශාල කාම තණ්හාවක් දුර්වං කළ හැකි බව. ඒකට අඩේට ගන්න පුළුවන් බව කය තේරුම් ගත්ත දවසේ ඒ යෝගාවචරයා කයට හිත ගියාට පස්සේ දැනෙන මේ කූඹි දුවනවා වගේ එක නලියන එක කම්පන චංචල වෙන වෙනවා කියන එක, හිත කඩා වැටෙනවා කියන එක, සක්මන් කරගන්න බෑ කියන එක ආඩපාලියකට කියන එකක් නෑ. එයා ඒක වැරදිල්ලකට පෙරදිල්ලකට ගන්න එකක් නෑ. එයා දැනගනිවි දැන් කයට හිත ආවොත් කයේ හොඳ දෙයක් බලන්න බැරි බව. හැබැයි වෙනමුත් කාම තණ්හාව පිටු දැක්කා කියන සතුට තියෙනවා නම්, ඒ සම්මා දිට්ඨිය තියෙනවා නම්, ඒ සම්මා සංකප්පේ තියෙනවා නම්, මෙතෙක්කල් අපි කය ගැන කරපු චෝදනා සතිය පිහිටවන්න අරමුණක් වෙනවා අපට. සතිය ප්‍රතිඵලයක් වශයෙන් සතිපට්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් කාම තණ්හා දුරුවන් කළ බවට සාක්ෂියක් වඩපත් වෙනවා. එතකොට ඒ යෝගාවචරයා තමන්ගේ කය දැකපු හැටි විස්තර කරන්නේ අයියෝ මම බලනකොට මගේ කට වැක්කිරලා යනවනේ අනේ මම බලන යනකොට මට වම තිනකොට දකුණ යනවනේ මම මේ ඉඳින ලෝක අතපය ගැස්සෙනවනේ කම්පණ වෙනවනේ චංචල වෙනවා කියලා චරුචුරු නෙවෙයි ආඩපාලියක් නෙවෙයි චෝදනාවක් නෙවෙයි සතුටින් ප්‍රකාශ කරાવી මට හොඳටම විශ්වාසයි මං ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න ඕන ස්වරූපට කය නැහැ. කය වෙනම කතාවක්. නලියෙනවා. කම්පන, චංචල, උණුසුම, හිසිලස. මේ බව කියන්නේ මොකටද? මම හොඳටම කයේ ඉන්න බවට ලකුණක් විදියට. එහෙම නැතු මේ චෝදනා ස්වරූපයෙන් නෙවෙයි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මේක ගණ්ඩ යෝගාවචරය මේ කය ගැන තියෙන විස්තරේ මේක කුණු බාල්දියට දාන කැහිරිත්තක් වගේ සලකන්නේ නැතුව කය ගැන පේන හැටි පේන විදිහට ඉදිරිපත් කරන්න පුදුමාකාර අමාරුයි. මොකද යෝගාවචර හිතන මේ කාම තණ්හාව දුරවන් කිරීම සඳහා ගත්ත කය රත්තරන් වෙන්න ඇති, ප්ලැටිනම් වෙන්න ඇති, මුතු වෙන්න ඇති, මැණික් වෙන්න ඇති, සුවඳ තවරලා වෙන්න ඇති, රත්හඳුන් වෙන්න ඇති, සුදු හඳුන් වෙන්න ඇති කියලා. නෑ මේකේ තියෙන අසුචි. නමුත් අසුචි බැලීමෙන් කාම තණ්හාව දුරුවන් කරන්න පුළුවන් කියන මේ සාපේක්ෂතාවාදයේ තේරුම් ගන්න එසේ මෙසේ ලේසිනේ අර කාමයේ ආදීනව දැනගෙන අබිනිෂ්ක්‍මණය කරන්නට ලෝක සත්‍යයෙන් කොච්චර පුංචි ප්‍රතිශතයක්ද පුළුවන් වෙන්නේ ඊටත් වඩා අඩු ප්‍රතිශතයකට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කයේ තියෙන නපුර උනත් මුළු හදින්ම දැක්කනම් ඒ කයේ නපුරු පැත්ත මුළු හදින් දකින්න හිතේ කාම තණ්හාව නැහැ එතකොට මේ දකින්න නපුර එයා විස්තර කරන්නේ පුදුමාකාර සතුටකින්. පැමිණි දුක් පැනිරහයි කියාගෙන. මෙන්න මේකට කියනවා ඒ නිවන නිරෝධ සත්‍ය දැකපු එකනට සම්මාදිට්ඨිය පහළ වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ ඕනෝකට. දැන් මෙතන මේ මේ මට්ටමේ සම්මාදිට්ඨිය. ඒතකොට එයා දන්නවා කය පිළිබඳව හිතට ගත්තා. ඒක ගත්තට සපක් සපක් නැහැ. මේකේ තියෙන හරි වෙහෙසක් තමයි. මේක මේ කලබලකාරෝ ටිකක් අකිගරු අස්සෝ පස් දෙනෙන් බැඳගත්ත රතෙක නැගලා මේ අස්සෝ ටික දාලා රතේ ඇදගෙන යන්න හදන රතාචාර්යවරයෙක් වගේ ඇහැ එක පැත්තකට අදිනවා කන එක පැත්තකට අදිනවා නාසය එක පැත්තකට අදිනවා දිව එක පැත්තකට අදිනවා කය එක පැත්තකට අදිනවා හිත එක පැත්තකට අදිනවා මේක සම්පූර්ණ අදාන්ත වූ අස්සෝ පස් දෙනෙක් කදපු රතයක් ඉතින් අපි මේ ලස්සන ගමනක් යන කියලා හිතන්න බෑ ඒකේ මේට අදිනවා මේ දැන් ඒකවත් දන්නේ මේ කයට හිත දැම්ම නිසා නේකවත් දන්නේ නැත්තම් හිතාන තියෙන මම සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා තමයි හිතාන ඉන්නේ. ඔන්න කයට දාපු දවසේ තේරෙනවා අරු කින්දේ මූහන්නේ මූකින්දේ යූහන්නේ මේක පිස්සන් කොටුවක්. කිසි කෙනෙක් හිතන්නේ මේ කය කියලා කියන්නේ අදාන්ත වූ ශක්තියින් ටිකක් කියලා. ඉතින් ඒ නිසා කමඨාන සුද්ධ කරනකොට লীන වාක්‍යයෙන් පේනවා මේගොල්ල හිතාන ඉන්නේ මගේ කය නිකන් සුප්‍රබුද්ධයි කියලා හිතාන. මගේ කය කිසිම හැලහැල්මක් නැතුව මැටි බුද්දෙත් තිබ්බා වගේ ගල් පිළිමයක් තිබ්බා වගේ තියෙන්න ඕනේ කියන අර මිත්‍යා දෘෂ්ටි නිසා මිත්‍යා සංකල්ප නිසා භාවනා කරනකොට කය වැగిරෙනවා කියලා කියනකොට කනවැන්දුම් වෙච්ච කතාවක් කියනවා දික්ක සාධරණඩුවක් ඉල්ලා හිටනවා වගේ තමයි ලියන්නේ ලිපිය. හොඳව වැටෙනවා. ඒකෙන් පේනවා එපා වායට ඕදි බෙදන්නා වගේ කරන වැඩි. ඉතින් කවදා හරි භාවනා කරලා කයේ ස්වරූපේ කයේ ස්වරූපය වගේ වශයෙන් එලිකරනද කොච්චර දුරද ගමනක් යන්න ඕනද කියලා බලන භාවනා කරන කෙනා මේ සම්මාදිට්ඨිය පහල කරගන්න බැරි දෙයක් නෙවෙයි නමුත් අපි බෞද්ධ වශයෙන් කාලා තියෙන කෑමන තේරෙනව නේද රාත්තල් ගාන දන්නේ කයට ඉද ගත්තාම තියල් හරියන්න ඕනේ කියලා කියනවා. මේක හරියට රත්තරන් මිනිමුතුන් හදපෙකක් වගේ. දැන් මේ කතාවට බැතගත්තා විතරයි. මම මේ තුන්වෙනි සැරේට කියන්නේ. ඊට පස්සේ දැන් කයට ගත්ත කෙනා ඒ කය ඇතුලේ තියෙන එක්ක පටවි ධාතුව තේජෝ වායෝ මොකක් හරි එකක් ඒ අස්සය පස් දෙනාගේ පිස්සු අස්සය පස් දෙනාගේ එකෙක් උඩ පයින්නවා. ඇහ කන දිව නාසය කය මන හෝ පටවි ආපෝ තේජෝ වායෝ අවකාශ හෝ එකෙක් උඩ පයින්නවා. කොයි වෙලාවක හරි එකෙක් අනිත් ටික යටපත් කරගෙන කෑ ගන්න. ආන්නේ කෑ ගහන එක්කනට විතරක් හිත දැම්මොත් කයේ සින සියලුම දරතයන් වෙනුවට දැන් එක ප්‍රසිද්ධ වෙච්ච ඒ ධාතුව රූප ධාතුව. නැත්නම් ප්‍රසිද්ධ වෙලා තියෙන ඇහැනම් පෙනීම, කනනම් ඇහිීම, නාසයනම් ගඳ දැනීම, දිවනම් රස දැනීම, ඉඳගෙන ඉන්න පහසනම් ස්පර්ශය දැනීම, හිතනම් ධර්ම දැනීම කියන මේ එකක් ඉස්මතු වෙනවා. දැන් යෝගාවචරය මේ ඉස්මතු වෙන එක ගැන විතරක් වාර්තා කරන්න දන්නවනම් එයා කාම තණ්හාව දුරු කරලා කාය තණ්හාව දුරු කරලා දැන් ධාතු ගුණ ගැන කතා කරන්නේ මට උණුසුමක් දැනෙනවා සීතලක් දැනෙනවා කම්පනයක් දැනෙනවා චංචලයක් දැනෙනවා බර ගතියක් දැනෙනවා පැකිලෙන ගතියක් දැනෙනවා පිටු කරන ගතියක් දැනෙනවා කියන මිසක බඩ දඟලනවා කට නලනවා කියන්නේ නැහැ බඩ දඟලනවා කට දඟලනවා නායර දෙනවා කියනවා කියන්නේ තාම කාය සංඥාවට දාගෙන මේ කාය සංඥාව ඇතුලේ තියෙන මේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති වැකිලෙන ගති පිටු කරන ගති භාව ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් නම් ස්වභාව වශයෙන් දකින්න පුළුවන් නම් ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් දැන් ඔන්න කට ඇරලා කියකි යෝගාවචරය කියනවා. දැන් කියකි Brahmacharya රකින්නයි කියලා. එයාට වෙනවා තමන්ගේ කය නලියන ගතිය තියෙනවා. තමන්ගේ කටේ උණුසුම් ගතිය තියෙනවා. තමන් කයේ පර ගතිය තියෙනවා. තමන්ගේ කයේ පැකිලෙන ගතිය තියෙනවා. ඉතින් මේ නිසා මෙතනදී කර්මස්ථානාචාර්යවරු කියනවා වැగిරෙන ගතිය දැක්කනම් කෙල වැగిරෙනවා කටේ කියන එක දැක්කට වැగిරෙන ගතිය විතරක් වාර්තාකරනද රත් වෙනවා කියලා දන්නවනම් උණුසුම් බව උණුසුම් ස්වභාව උණුසුම් ගතිය උණුසුම් ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් උගා කල්යන මොකද එයාට පේන්නේ මේ ප්‍රත්වාදේ ඊට ගහලා නැත්නම් ඔළුවට ගහලා කකුල් දෙකට ගහලා කියලා අනේ මගේ කකුලේ වාතයක් ඇවිල්ලා තිනවා උණුසුම් ගතිය කියලා කකුල තමයි පේන්නේ යාට. මොකද තාම අර කයට බැඳෙන ගතිය. ඒකෙන් කය අයින් කරලා උණුසුම කම්පණයේ චංචලයේ දකින්න කිව්වහම ඒක විශාල පිම්මක්. එතකොට අපි ආර්යයන් වහන්සේලාගේ භාෂාවට පුරුදු වෙනවා. අපි මෙතෙක් කල් හිටියේ බබාගේ භාෂාව. අපි මෙතෙක් කල් සම්මුතිය. දැන් සම්මුතිය ඉක්මවල කකුලේ මේක අපි හිතමු වම් කකුලේ ධනිෂේ නලියවන ගතියක් පේනවා. එයා කියනවා මට නලියන බවක් දැනෙනවා. මට නලියන ගතියක් දැනෙනවා. නතින ස්වභාවයක් දැනෙනවා. නලියන රූපයක් දැනෙනවා. මෙතෙන්ද ගියයි කියලා හිතමු කොහොමද මේක මේ යෝගාවචර මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒ වගේ කර්කුල නෙවෙයි දණිහ නෙවෙයි ලෙඩක් නෙවෙයි නලියන ගතිය දැක්කා නම් නලියන ගතියට හිත ගියා නම් තුලින් නලියනවද මේක පිට නලියනවද කියලා මේකේ සීමාවක් නැති බව තේරෙයි කොයි වෙලාවක හරි ශරීරයේ කොතනක හරි උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් පැగిරෙන ගතියක් පිටු කරන ගතියක් දැකලා යෝගාවචරය මේ කය කියන සංඥාවෙන් තොරව බලනවා නම් කාම සංඥාවක් නෙවෙයි දැන් අයින් කරන්නේ කාය සංඥාවතරයට තියෙන වැగిරෙන බව වැగిරෙන ගතිය ස්වභාව එතකොට ඒක දිහා බලහිනකොට ඇස් දෙක වහගෙන මේ රත් වෙච්ච එකේ මේ මම මේ මම නොවේ කියලා සීමාවක් නැහැ මේ රත් වෙන ගතිය ඥාන පිටුම ගවන්නේ නැහැ මේ රත් වෙන ගතිය මට කරදර කරන්න ආවද සැප දෙන්න ආවද කියලා එයා දන්නේ මේ ඒකට නෙමෙයි අපි ඔක්කොම කතන්දර දාගෙන මේ රත් වෙන ගතියට උණුසුම් වෙලාවේ රත් වෙන එක හොඳ නැහැ. සීතල රත් වෙන එක හොඳයි. බාහිර රත් වෙන එක හොඳ නැහැ. නැත්නම් ඇතුළේ රත් වෙන එක හොඳ නැහැ කියලා ඒ ස්වභාව ගති ලකුණු ගති වලට ගිය ගමන් යෝගාවචරයට තේරෙයි පළවෙනි වතාවට ඒ භාව ලක්ෂණ වල ඇතුළත පිටත කියලා දෙයක් නැහැ. මේකට පුදුම බයයි. මොකද දැන් මම නැතිලා දැන් මමයාගේ තියෙන සීමා මරියාදාවල් නැහැ. දකින්නේ ධාතු, දකින්නේ භාව, දකින්නේ සෝභාව, දකින්නේ රූප. ඒ සඳහා ඒ කාම සංඥාව, කාම තණ්හාව යම් ආකාරයෙන් රූප තණ්හාව නිසා අයින් කාය තණ්හාවෙන් අයින් කරගත්ත කෙනා කාය තණ්හාවත් ප්‍රතික්ෂේප කරලා පේන භව පේන භාව ස්වභාව දැක්කනම් ඒ යෝගාවචරයට ඇතිවෙන මේ සම්මා දිට්ඨිය දිට්ඨි විසුද්ධිය පුංචි එකක් නෙමෙයි. යාට පුළුවන් පැහැදිලිව උණුසුම් බව ගැන කතා කරන්න. හැබැයි මේ කටද බඩද හොඳද නරකද ගෑනුද පිරිමිද වේවද නොවේවද මොකුත් නැහැ. මේන්නේ මේ උණුසුම් ගතිය දැක්කනම් ඒ කිනාට තේරෙන්නේ මුළු විශ්වය කියලා කියන උණුසුම් ගතියක් තමයි. ඕකෙන් කොටහක් මම කියලා අරගෙන අනික් කරේ මම නෙවෙයි කියලා අරගෙන මේ ගත්ත කොටහ ආරසා කරන්න නෙමෙයි රණ්ඩු සබරේ. උණුසුමේ නෑ එහෙම කාටවත් මායින් ගන්න ගතිය. ශීතලෙත් නෑ. තද ගතියෙත් නෑ. මෙලෙක් ගතියෙත් නෑ. වැగిරෙන ගතියෙත් නෑ. නිසා භාව ස්වභාව ලකුණට ගිය ගමන් එයා අපි අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ මනසට වැටෙනවා. අවුරුදු 6ට ළමයිගේ මනසේ මේවා කිසිම තැනක දන්නේ මේ මමද මම නොවේද කියලා. එයා හිතන්නේ අම්මත් මගේ කෑල්ලක් කියලා. අම්මගේ තනේ අනිවාර්යෙන් මගේ කියන තමයි ළමයා ඉන්නේ. තනේ පේන වෙලාවට කවදාවත් බබාට නැහැ. තනේ නොබිනිච්ච ගම බබා හිතන්නේ මගේ කෑල්ලක් දැන් නැහැ කියලා. දැන් 6 4 පැන්නට පස්සේ අම්මගේ තනේ අම්මගේ මගේ කට මගේ ඔන්න බෙදිච්ච ගමන් මමයා කියන එක කරා සීමා වෙන්න පටන් ගන්නවා. මමයා කියන එක නාගේ සීමා මරියාදවල් එන්න පටන් ගන්නවා. දැන් භාවනාදී යෝගාචරය ආයෙත් ඒ සීමා මරියාදවල් ඉක්මවලා කාලය සාදේශී ඉක්මවලා මේ භාව ලක්ෂණේ දැක්කයි කියලා කිව්වොත් යාට කාම සංඥාව අශේෂ විරාග නිරෝධෝ කාය සංඥාව අශේෂ විරාග නිරෝධෝ අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි අමාරු බව පිළිගන්න වෙනවා. අමාරු වෙන මොනක්වත් නිසා නෙමෙයි මමයා නැති වෙනවට බය නිසා. මේ ටිකට යන්නත් ඔය කියන මාමයාගේ ඩෙන්ටි කාඩ් ෆොටෝ සටහන් ආකාර සියල්ලම නැති බංගස්ථාන නාථමවෝ හැඳි ගෑවිලා බලයන් කියන්නේ. ඉතින් කවුද කැමති මෙච්චර ආසාවෙන් තන වඩාගත්ත මමයට හැඳි ගෑවිලා යනවා දකින්න. ආයසරය කරන වෙල්ඩින් කරලා වැඩි බබා හදලා තියාගෙන ඇස් දෙක කරලා බලනවා තිට්ටක එහෙම් පිටින්ම තියනවාද? ගෙදර ගෙනියන්න බඩු ගෙනාවු ගෑලි ටික එහෙම්ම තියනවාද කියලා බල බල ඉන්න එක තමයි තියෙන්නේ. මෙතන යන්නේ නැති කෙනෙක් නැහැ. හැම කෙනා මෙතෙන් යනවා මේකට පුදුම බයක් තියෙනවා. ඒ බයට තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. ඒ බයට තමයි කෙලස් කියලා කියන්නේ. ඒ බයට තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ බය තමයි මායя කියලා කියන්නේ. බුදුජානනාංශයේ පෙන්වන තාලෙට මේ සාරිපුත්තු සාංශයේ පෙන්වන තාලෙට අපි යම් ආකාරයෙන් කාම තණ්හාව දුරුවන් කරන කාය කියන එක අරගෙන කාය කියන එකත් අයින් කරලා මේ කයේ පේන ගති භාව ස්වභාව ඒ විදිහට බලන්න පටන් අරගත්තොත් එක චිත්තක්ෂණයක හෝ ඒකට සමවදින්න නම් කයර තියෙන ආසාව අතාරින්න වෙනවා. ජීවිතේ තියෙන ආසාව අතාරින්න වෙනවා. ඒක මහා භයානක දෙයක්. කියනවනම් කිට්ටුවෙන් යනවනම් කියලා තියෙන්නේ බෝම්බයක් බැඳගෙන පණින්න ලෑස්ති කියන එකයි. ප්‍රභාකරන් ගාව හිටිය අධෑයන පිටසක් බෝම්බ බැඳගෙන පණින්න එක බෞද්ධෙක් ලෑස්ති නැහැ. බෞද්ධයට ඕන ගැතෙන මේ gediya පිටින් නිවන් යන්න මේ මේ කයත් එක්කම යණ්ඩයි ඕන වෙලා තියෙන්නේ. ඒක නිසා මොහතකටවත් ඒ භාව ලක්ෂණ බලන්න බැරි ගතියක් තියෙනවා. අපි ඊයේ මෙතෙන් සංගීතාව කතාව ඒකලිවලා තීරුම් ගත්ත යම් වෙලාවක මේ භාව ලක්ෂණ මේ ගති මේ ස්වභාව රූප දුරට බලලා විස්තර කරන්න පුළුවන් ගතියක් යෝගාවචරයට ආවනම් එතෙන්දි සරුවචනාංශේ විස්තර කරනවා ඒ යෝගාවචරය ඥාන පිරිමකම ඉක්මවනවා ඒ යෝගාවචරයට ඊට පස්සේ පැවිදි දු පැවිදි කියලා ගතියක් නැහැ. ඒ යෝගාවචර බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නෑ. මිනිස්සෙක් වෙන්න පටන් ගන්නනේ මේක මේ ධාතු ගුණ ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ. යම් වෙලාවක මේ ධාතු මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් මේ ධාතු හොඳයි මේක නරකයි කිව්වොත් ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලි. ඔක තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ මේ කොහෙදෝ යන ධාතු ටිකක් මමයේ කියලා කොටහක් අරගෙන ඒක නඩත්තු කරන්න පුදුම කොන්තරත්යක් තියෙනවා. අත් දෙක වහගෙන බලනකොට පේනවා ඒකේ සීමාවකුත් නැහැ. මේ උණුසුම් ගතිය ඇවිල්ලා තියෙනාට බලන්න මේ උණුසුමේ බාහිර අභ්‍යන්තර වෙනසක් තියෙනවද කියලා. සැප දුක් වෙනසක් තියෙනවද කියලා ධාතු වලට කි ගමන් නැහැ. ඉතින් ඒකේ නිසා එතෙන්ට යන්නම එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරන්න තප්පරයකට හෝ යෝගාචරය කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන. ඒක සිව්සයිඩ් බෝම්බින් තමයි. එහෙම නැත්නම් බඩ බැඳ බෝක බෝම්බයක් බැඳගෙන පැනිලා තමයි. එනිසා කිසි කෙනෙකුට කියන්න බෑ ඔබ ධාතු මනස්කාරේ භාවනා කරපන් කියලා ඒක හරියට ශීදීනසා ගන්න අස්සන් ගන්නවා වගේ තමයි. ඉතින් සමහරකට මම ওই බණ කියනකොට කියනවාට දිවේ අර තියෙන පෙත්ත ගේන්නේ කියලා. මොකද මේ බණ අහනකොටත් heart attack එනවා කටිය. මේ නිවන කියන්නේ එහෙම එකක්ද? ඉතින් AT&T එක ඕනෑ වෙලාවට. මොකද කට්ටියට ඕනේ මේ gedara කට්ටියත් එක්ක පොලිමේ ගිහිල්ලා කට්ටියට නිවන් දැකලා ආපහු gedara යන්න දඹදිව යනවා වගේ. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් මේ ධාතු මනසිකාට යන්නත් කාය නිර්පේක්ෂ වෙන්න ඕනේ ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕනේ කියලා. ඒ ඊගාරිටිට කර කවුරුත් එලි කරන්නේ නැහැ. කවුද කැමති වෙන්නේ මේ භාවනා මධ්‍යස්ථාන කියලා මේ මම නැති කරගන්න. ඔක්කොටම ඕනේ මමයට ඔටුන්නක් පලන්දාන්න. ඔක්කොම ඕන කරන්නේ මමයට ආලවට්ට මන් දාලා පුඹලා වෙන්නන්ට බුද්ධ ආගම අරගෙන තියෙන්නේ. බුද්ධ ආගම නම් ඒක টොප් එකට කරලා දෙනවා. බය වෙන්න එපා. නමුත් මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේ. ධර්මයට යනකොට මෙතෙන්ට යනකොට මොනක් අශේෂ විරාග නිරෝධ වශයෙන් කාම තණ්හාව කාය තණ්හාව දුරවන් වෙන්න නම් රූප ධර්ම දකින්න නම් ධාතු ගුණ දකින්න නම් ඒක නඩ කය සහ ජීවිතය පිළිබඳව ඒ ආදරය අතහරින්න වෙනවා ඒක නිසා ලැබෙන ලාභේ තමයි ගෑණියෙකුට තමන්ගේ ගෑණියක්ද පිළිමෙදිකට තෝරගන්න බැරුව යනවා පිරිමියෙකුට Taman ගෑණියක්ද පිරිමිද කියලා තෝරගන්න බැරි වෙනවා. ඒකට තියෙන සංයෝග වියෝග පරියාය නැති වෙලා යනවා. කියනවා දසකනේ පාතේ සූත්‍රයක් ਸਰවචනාසේ සංයෝග පරියෝග වියෝ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා ගෑණියක් ගෑණියක් අපවට අඳුනගන්නේ මෙන්න මේ ලකුණු ටිකේ. එයා හිතන්නේ නම මම ගෑණියක් කියලා. පිරිමියෙක් පිරිමියෙක් කියලා අල්ලගෙන ඉන්නවා මේ ලකුණු ටිකේ. ඉතින් මේ මනුස්සයා දිගටම මේක රැකගන්න යන්න උත්සාහ කරනවා. පිරිමියා පිරිමිකමට අයිතිවාසිකම් ඉල්ලනවා. ගැහණු ගැහණුගේ අයිතිවාසිකම් ඉන්නවා. කවදා හෝ මේක ධාතු මනසිකාරයක් විතරයි. මේ දීපු ලේබල් එකක් විතර විතරයි තියෙන්නේ. එහෙම එකක් ඇත්තේ නැහැ කිව්වොත් දෙන්නම බ්‍රහ්ම වෙනවා. බ්‍රහ්ම වට්ටමේ ගැහණු පිරිමි නැහැ. මේ මෑතකදී බඹුට අඹුවක් හදලා දීලා තියෙනවා සරස්වති දෙවියන්ාංශ. ඉස්සර බඹුට අඹුවක් හිටියේ නැහැ. ළඟදී දැන් බඹුගේ අඹු වෙලා තියෙනවා සරස්වති පූජාවකත් පටන් ගන්න දික් හැබැයි රෙජිස්ටර් කරලා නැහැ දෙන්න කසාදේ තාම දෙන්න ලව් එකේ ඉන්නේ දැන්. ඉසර බ්‍රහ්මයාට ගෑනු හිටියේ නැහැ. දැන් ඒකත් හදලා දීලා තියෙනවා. යෝගාවචරයට බ්‍රහ්මත්වයේ තේරුම් ගන්න ඕනේ නම් මේ ලෝකේ ඉඳද්දිම ධාතු මනස්කාරට 100 100ක් හිත ගිය වෙලාව බලන්න සීමාවල් නැහැ. හොඳ නරක නැහැ. මමම සහ මම නොවේ කියන සීමාව නැහැ. ඉතින් එතෙන්ට යන්න කොච්චරක් කැප කරන්න ඕනද? කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න තත්පරයකට ලබනවත් චිත්තක්ෂණයක් වශයෙන් ලබනවත් తాවකාලිකව ලබන්නත් බැරි නිසා මෙතෙන්ට යනකොට හුඟ දෙනෙක් පිරිත් නූල් ගැට ගහ ගන්නවා සීත් කවි කියනවා පපුවේ වතුර දා ගන්නවා දිවයට තියෙන බෙත්ත තියා ගන්නවා භාවනා කරනකොට මේ দাড়ි දාන්න පටන් ගන්නවා හීන් দাড়ි එනවා වැනෙනවා නලියනවා කම්පන චංචල මොකද මේ දැන් මන්තරේ මතුරලා යකා පරල වෙලා ඉන්නේ හුදු ධාතු මනසිකාරයක් විතරයි ඉතින් මෙතෙන්ට යනකොට හැබැයි සරුවචන් වහන්සේ යම් තැන්වල කියලා තියෙනවා දැන් ඉතින් ගිහි ගියා තෑරපන් කියලා. ඔතෙන්ට යනකම් කියන්නේ. යම් කිසි කෙනෙකුට ගිහි වෙ ඉඳගෙන ඔතෙන්ට යනකම් යන්න පුළුවන්. ඔතෙන් ගියාට පස්සේ තේරෙනවා මේ ගිහි ගෙදර ඉන්නකොට කරන්නේ අවත මමයා ගෙනත් දාගන්නේ. මම මගේ වගේ ආත්මය කියන තමයි අපේ ගිහි සැප කියන්නේ. මෙතෙන් ගියාට පස්සේ ඔක්කොම නිකම් පොඩි ළමෙන්ගේ වැලි සෙල්ලමක් වගේ පොඩි ළමයි හදපු සෙල්ලංගයක් වගේ යාට තේරෙනවා මේ తాවකාලිකව මේ පොල් කට්ටක් කරන මුට්ටියක් කියන. වැලි ටිකක් කරන බත් කියන. ඒ වෙන සෙල්ලමක් මේකේ තියෙන. ඒ වෙන තුමේ ගන්න දෙයක් නෙමෙයි කුමරු කුමරියන්ගේ වාල්කුවා ක්‍රීඩා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේකට නෙමෙයි යුද්ධ තියෙන්නේ ලෝකේ. මේක නෙමෙයි පෙම්හටන් තියෙන්නේ ලෝකේ. දේශ සීමාර්ගල තියෙන්නේ. මේ ධාතුන් මගේ කියාගන්න. කවදා හෝ ධාතු ධාතු වශයෙන් දක්වන්න ගියාම ඒ යෝගාවචරයට ඊට පස්සේ මේ ජීවත් කරනවයි කියලා එහෙම නැත්නම් ප්‍රගති ලබන්න ඕන කියලා අභිවෘද්ධියක් ලබන්න ඕන කියලා මොනවත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ධාතුන් වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව. ඒක වැඩ කරන්නේ හේතුඵල ධර්මයකට අනුව ඔබ තටමැව්වයි කියලා උණුසුම සිසිල් වෙන්නේ නැහැ. සිසිලස උතුම් වෙන්නේත් නැහැ. ඒව වැඩ කරන්නේ 100%ක්ම ධාතු මනසකාරයද වාසේ යෝගාවචරය දේශ බලා සිටීම කියලා ධර්මයක් පුරුදු වෙනවා. මේක දිහා බලන ඉන්නවා මිස වේවා නොවේවා නැහැ. හොඳ නරක නැහැ. ඇතුළ පිට නැහැ. මෙන්න මෙතෙන්ට යනකොට බුදුමාකාර ඒක සාර්ථක වෙනකොට එන පුදුමාකාර සිද්ධියක් තමයි යෝගාචරයට හිටගෙන නිඳ යනවා. සක්මන් කරනටත් නිඳ යනවා. මොකද ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ජවය, ඔදය ඒව මොනක්වත් දෙන්නේ නැහැ. මොකද මේ සැලසුම් කිරීම, අභිවෘද්ධි නිර්මාණ ශිල්ප මොකක්වත් දෙන්නේ මොකද ධාතු වැඩ කරන්නේ 100%ක්ම හේතුඵල ධර්මයෙන්. නිසා යෝගාචරය දේශ බලාගෙන ලස්සන කමඨා වාර්තා ලියනක් දැන් දන්නවා. හරි ලේතයි හැබැයි භාවනා කරන්න ගිය ගමන් බෙල්ල කඩා වැටෙනවා ඊට පස්සේ කියනවා මට නිින්ද ගියා. මට මට මොනවත් තේරෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ තේරෙන්නේ නැති බව දන්න ඕන ගැසිලා අවදුනාට පස්සේ. දැන් යෝගාවචරයට ප්‍රශ්නයක් එනවා. දැන් මේකේ ඉන්නවා ටික එක තැන කරකවෙනවා බල්ලා නිකන් වලි ගල්ලන්න කරකනවා වගේ. දැන් මොකද්ද කරන්නේ? මේ නිදිමත වගේ දෙයක්, හේ බාන ගතියක්, දීන ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, සැකයක්, බයක් අනතුරුදායක ගතියක් හැම වෙලාවෙම යෝගාචරයට පේනවා. මොකද අර මෙතෙක් හදා හඳපු මනෝලෝකේ ඒ වීදුරු මාලිගාව කඩා වැටෙනවා. හදන්න හදන්න කඩා වැටෙනවා. ඉතින් එතකොට මේ යෝගාචරය මම මේ කරන්නේ දැන් කාම තණ්හාවත් අයින් කළා. කාය තණ්හාවත් අයින් කළා මේ රූප තණ්හාවත් අයින් කරලා දැන් මගේ හිත මේ අරූපෙට යන්න හදනවා. ඒ අරූපෙට යන්න නම් මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. කෙලෙස් හදු තත්ත්වයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් අර කාමයේ අතහැරලා ඒක තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා කියලා අපි හිතුවත් ඒ යෝගාචරයට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා මේ කාය තණ්හාව දුරු කරන එක. මොකද ඒ තරම් අපි මේ මම කියන්නේ මගේ කයට. මගේ කය නැත්තම් මම නැහැ. ඇත්තටම කියනනම් කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. මේ රූපේ මම කියාගෙනයි භව රෝගය සදනා රූපෙට මත්වී ඇයිද ප්‍රේම කලේ කියන ප්‍රේම ගාතාව කොහොම දිනන කායත් එක තමයි. ඒක තමයි මුළු ලෝකෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මුළු මානව මානසික විද්‍යාවම මේ රූපෙට තියෙන ආසාව විතරයි කියලා. එහෙම නැත්නම් ಜಾතිය බෝ කරන්න තියෙන ආසාව. ඉතින් ඒක භාවනාදී පොඩ්ඩක් දුර වෙනකොට සහලවනවා. වැක්කරෙන්න යනවා. ක්ලාන්ත ගති පහළ වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. යෝගාවචරය කරන්නේ කම්මස්ථානචරය මාරු කරලා වෙන තැනකට යනවා. ඒ ඒ කමඨාන මට හරියන්නේ නැහැ. කමඨානත් මාරු කරනවා. භවනා මධ්‍යස්ථානත් මාරු කරනවා. මොකද අර ඔක්කොම පුපුරවාගෙන දෙදරවාගෙන ගොජ දාගෙන ඉනවා. ඒකෙමුත් ගිහිලා අපි හිතමු යෝගාවචරය රූපෙට බස්සලා ධාතු ගුණ වශයෙන් මේ ක්‍රියාත්මක කරන්න කිව්වනම් එයාට භෞතික විද්‍යාව පිළිබඳ Nobel prizes කොච්චර දුන්නත් මදි. ওই කිසිම භෞතික විද්‍යාඥයෙකුට ඔතෙන්ට යන්න බෑ. ඒගොල්ලෝ බලන්නේ මේ පිට තියෙන එකක් නේ. දැන් මෙයා බලන්නේ ඇතුලේනේ. බුදුචානන්සට මේකට ඉන්සයිට් කියලා නේ කියන්නේ විපස්සනාවට භෞතික විද්‍යාඥයෝ බලන්නේ පිට. ඒක නිසා ඒ මනුස්සයාට පේන්නේ Tamanට වග වෙන්න බැරි එකක්. යෝගාවචරයට පේන්නේ ඇතුළත එකක්. නිසා බුදුහාමුදුරුවෝ විද්‍යාඥයෙක් තමයි. උන්වහන්සේ අවුරුදු 2600ට කලින් මේක කිව්වා. උන්වහන්සේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා. මෙතෙන් ආවට පස්සේ කියනවා දැන් උඹේ කාය මෙහෙමනම් බාහිරෙත් මෙහෙමයි කියලා මේ දෙක සංසන්දනය කරන්න කියලා. විද්‍යාඥයට කවදාකවත් කරන්න බෑ. විද්‍යාඥයා කරන්නේ බාහිරේ විතරයි. ඒ නිසා මුළු විද්‍යාවම අංශභාග රෝගියෙක්. කද්දාකවත් කෙලින් ඇවිදින්න පුළුවන් එකක් නෙවෙයි විද්‍යාව කියන්නේ. නමුත් අපි අවුරුදු 200ක් කාලන්නේ මානවයා දැන් මේ විද්‍යාව. මේ බාහිර කුණුහරුපයක් කලන හොයලා හොයලා ඒවට තෑගි දෙනවා Nobel Prize දෙනවා මොන විකාරයක්ද. ඊට වැඩිය ලක්ෂ ගුණයක් වටනවා යෝගාවචරය Taman තුර පහළ වෙන උණුසුම උණුසුම වශයෙන් දකින්න. සීතල සීතල වශයෙන් දක්වන මේක මම කියන්නේත් නෑ මගේ කියන්නේත් නෑ මගේ ආත්මේ කියන්නේත් නෑ එන්නේ නොකියවන ගතිය නිසා උනන්දෝ කොච්චර බහිනවද කියනවනම් නිදිමත එනවා. අද අපි ධර්ම සාකච්ඡාවේදී අඩු ගානේ ලියුම් පහක් තිබුණා. ඒ නිදිමතට පැමිණෙන්නේ නැහැටි. නිදිමතෙන් ගැලවෙන්නේ නැහැටි. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක්. මෙතන තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා බමුණු හිටියේ ඒගොල්ලෝ රූප කර්මස්ථානේ වඩලා තිබුණා රූප ධානය වඩලා තිබුණා සමහරව අරූපෙටත් ගිහිලා තිබුණා එක්කෝ ඒගොල්ලෝ කියනවා රූපෙට වැඩිය අරූපය හොඳයි කියලා එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා අරූපයට එයා යන්න බෑයි කියලා. ඉතින් අපි දැන් භාවනා කරත් අපිට උතරින් යට යන්න බෑ. යන්නේ කොහේ යන්නේ? දැන් යන්න තියුණු සංඥාවල් ඉවරයි. දැන් ඊට පස්සේ බුදුජාන් වහන්සේ නෑ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා ආද බන්නත කියවෙන අලුත් කැලේ තමයි. මේ විදිහට අපි යම් වෙලාවක මේ නිින්ද හරහා ගියයි කියමු. අපිට මේ නිින්ද හැදීගෙන එනකොට තේරෙනවා. අවදි වෙච්ච ගමන් තේරෙනවා. ඊට පස්සේ ගිහිල්ලා යම් වෙලාවක හිතා ගන්න අමාරුයි මොනවත් නැති බව සතියට අහුවෙනවා ආනපානෙත් නැහැ බාහිර ශබ්ද කරදරයකුත් නැහැ කයේ ප්‍රශ්නකුත් නැහැ දැන් නිකන් අජ්‍යතාවකාශ ගිය අජ්‍යතාවස අජ්‍යතාවකාශ ගාමියෙක් වගේ ඉස්තන ඉන්නවයි කියලා තේරෙනවයි කියලා කියන්නේ ඒ කියන්නේ නින්දට යන්න දෙන්නේ නැතුව අවදි වෙනවා බුදුචාන් වහන්සේගේ උද්ෘතයක් කරන අපේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා මෙතෙන්ද ගියාට පස්සේ මේ යෝගාවචරය අඤ්‍යතරං දේවනිකායම් පනිදාය භ්‍රමචරියං චරති. මම මේ භාවනා කරලා මෙතන යන්න හදන්නේ දිවි ලෝකේ යන්න කියලා තමන්ගේ පරමාර්ථය නිවන නොවි මේ කාම ලෝකේ නෙවෙයි දිවි ලෝකේ ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. භයානක ගැටයක්. පස්සෙනි ගැටේ. කාමේ පතන එක ඒක ඉතින් ලෝකයා කරන දෙයක්. ඉතින් කය පතන එකත් අපිට තේරෙන දෙයක්. මෙයා රූපේ පතන්නෙත් නැහැ. නිින්ද පතන්නෙත් නැහැ. නිින්දත් ඒවතර ගිහිල්ලා මම මේ භාවනා කරන්න පිං කරන්නේ දිවි ලෝකයන්දී කියලා. සීල රකින්නවා, වත් පිළිවෙත් පුරනවා, භාවනා කරනවා, දේවනිකායක බ්‍රහ්මචරියන් දේවෝ ආභවිස්සාමි දේවඤ්ඤතරෝවා මම කවදා හරි දිවි ලෝකේ ආවා එහෙම නැත්නම් දෙවියන් අතර කෙනෙක් වේවා කියලා මේ අපිට මේ මේ පින් වාක්‍යයක් කියනවා පින් කරලා ඉවරෙච්චාම මේ කරපු නිසා ඔබට අසවල් දිවි ලෝකේ අසවල් තැන ඉඳ ලැබේවා කියලා අපි සාදු කියලා ඇද්ද ලක්ෂ කෝටි ගිය වාරයක්. මේ දිවි ලෝකයන්ට පින්කම් කරලා ඊටදී මේ ලබනාත්මෙටදී හොඳ තැනක උපදින්න කියලා ඌවට සාදු කියපු හැම එකක්ම අනිත් පැත්ත හරවන්න වෙනවනේ. නිවන තියදී බුදු කෙනෙක් ලෝකේ ඉඳද්දී manussකම තියේද්දී ක්ෂණ සම්පත්තිය තියේද්දී බණ ඇහෙද්දී කල්යාණ මිත්‍රෝ ඉඳද්දී පැවිද්දක් තියේද්දී අද බෞද්ධයා කොහේ බලාගෙනද පිංකම් කරන්න කියලා හිතන්නේ පිංකම් පැත්තක දාන භාවනා කරන්න මොකටද කියලා අහන්න බලන්න කොතනද ගැටේ තියෙන්නේ කියලා කාමයේ අතහැරියත් කය අතහැරියත් රූපේ අතහැරියත් නිින්ද විනිවිද ගියත් අපි ළඟ තියෙනවා කිටි પરමාර්ථයක් මේ භාවනා කරන්නේ මෙන්න මේ දේ ලබා ගන්න කියලා. ඒක තමයි කොක්ක. මේ මේ පිං කරලා මේකට කියන්නේ පිංකම් කරන පිංකම් කියලා බටහිර ලෝක මිනිස්සු ආංකිකයට පුදුම විදිහට hina වෙනවා. ඌට හැමදාම පිංකම්. මොනවා හරි පිංකමක් දාගන්න. ඒ ප්‍රධානම දොස් දෙන්නේ නැති සංඝයාට. මේ සංඝයාට තනියම වැඩේ කරන්න බෑ ගියෝ මොඩ නැත්තම්. ගීයක අර්ථකථ දුන්නේ නැත්නම් ඔබ අඥාඥ නිසිතා ආරාධයන්ති සද්දම්ම යෝගක් හේමං අනුත්තරං. අගාර අනගාර දෙකම දැනගන්න ඕන මේ වටිනා ශාසනයේ තියෙන මේ කබරගෝයා තලගෝයා කරන ඛණ්ඩ හදාගත්ත ශාසනයක් නෙවෙයි. අශේෂ විරාග නිරෝධයක් ඕනේ නම් කාමයට උත්තරයක් දුන්නා වගේ. කයට උත්තරයක් දුන්නා වගේ. රූපෙට උත්තරයක් දුන්නා වගේ, දින්දට උත්තරයක් දුන්නා වගේ මේ භාවනා කරන්නේ මොකටද කියන එක. මොනවා සාක්ෂාත් කරගන්න කියලා යමක් පේනවනම් කක්කා. පරමාර්ථයක් පේනවනම් අසුචි. පරමාර්ථයක් නැතුව භාවනා කරන මනුස්සයට දින්ද යනවා කියලා අහන්න දෙයක් නැහැ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බඩ බැඳගෙන භාවනා කරන දවසට පැය 14 භාවනා කරන නැත්නම් හුදුට වත් පිළිවෙත් පුරවන භාවනා කරනකොට ඒ කෙනාට මම මේ භාවනා කරන්නේ අහවල් දේ ලබා ගන්නටයි කියලා තේරෙන්නේ නැත්තම් ඒ කෙනාට දෙයියොත් අඳිනවලු බ්‍රහ්මියොත් අඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනාබි දානාමි යම්පි නිසාය ජහයති මෙයා භාවනා කරන මේ අහවල් දේ සඳහා භාවනා කරනවා කියන එක මට තේරෙන්නේ නැති නිසා දෙයියෝ වඳිනවලු ඒ උත්තම ආචාණීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා උත්තම පුරුෂයාට নমස්කාරය වේවායි කිය. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පේන પરමාර්ථය ඇතුළු මම ලස්සන වෙන්න භාවනා කරනවා. ලෙඩ සෝගරහන් කරන භාවනා කරනවා. මතකේ වැඩි කරන්න භාවනා කරනවා. සුභාසින්තන ලබන්න භාවනා කරනවා කියලා මේ අපි ඉදිරියෙන් තියාගෙන ඉන්න මේ නිවනෙන් මෙපිට තියෙන පරමාර්ථයේම අපිව කන පිටහරවන. කොච්චර කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මම මේ භාවනා කරන්නේ මේ කාම ලෝකේ කාම භෝගීන් විසින් කරන ෂටමායාවී වංචනික වැඩකට නෙවෙයි බුදුජානනාච අපිට මේ දීලා තියෙන විපස්සනාව ඒ වගේ ලාමක වැඩකට නෙවෙයි භාවනා කරන්නේ මේ තියෙන දේවඤ්‍යතරෝවා දේවෝවා භවිස්සාමි දේවඤ්‍යතරෝවා කියලා දෙවියෙක් හෝ වෙමි දෙවිය අන්‍යතරෙක් හෝ වෙමි කියන මගේ ලාමක ආශාවක් තියෙනවා නම් ඒකට කියත හැකි ෂට ගතිය මායාවී ගතිය වංචනික ගතිය මෙතන හොඳම තැනක් වුණා මට පසුගිය අවුරුදු 30 ගානෙම සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරා කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා මෙන්න මේ දේ සඳහායි මම මේ කරන්න කියලා පෙන්වන්න පරමාර්ථයක් තියෙනවා නම් ඒ අසත්පුරුෂෙක් බවයි මගේ තීන්දුව. මොන පින්කමක් හෝ මොන දක්ෂමක් කරන්නේ අහවල දේ ලබා ගන්නයි කියලා කියනවනම් එයා ආර්ථික විශේෂඥයෙක් මිස විපස්සනාකාරී නෙවෙයි. විපස්සනාව කරන්නේ කිරීම සඳහා පමණයි. විපස්සනා කරන්නේ විපස්සනාව සඳහා. වෙන මොනම දෙයකින්වත් අර්ථකථනයක් දෙන්න බෑ. එතකොට අපි තීරුම් ගත්තොත් කවදා හෝ යෝගාවචරයකට භාවනා පැයදී හෝ පරියන්කේ සක්මන් පැයදී මම භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැති වෙලාවක් ආවන එයාට කියන්න බුලන් චිත්තක්ෂණ වශයෙන් එයා මේ කාම තන්න කාය තන්න රූපෙට නින්දට දේව දේවනිකායකට හෝ දේවඤ්‍යතරයකටවත් නැති තැනකට ගියා නම් මේක මොනම හිතකටවත් මොනම කාලයකටවත් මොනම දේශයකටවත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණය. මෙන්න මේක අත්දක ගන්න පුළුවන් නම් يعني ගිනිලා ගිනිලා ගිනිලා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කරලා තමන්ගේ පරමාර්ථය සියුම් වෙනවා මෙන්න මේක සඳහා භාවනා කරන්න කියලා පටන් ගන්න ගුරුසු පරමාර්ථය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිලා පේන නොපෙනෙන තැනට එනකොට ඒ ඒ ඒ චිත්තක්ෂණේ මමයා කියන එක හිතින්න බෑ මාන්න කියන එක හිතින්න බෑ තෘෂ්ණාව කියන එක හිතින්න බෑ යම් තැනක තණ්හා මාන දිට්ඨි තියෙන තැනක් තියෙනවනම් ඒකේ අනිවාර්යයෙන්ම කො දෙයියෝ වෙන්න හදනවා, එක්ක බ්‍රහ්මෙක් වෙන්න හදනවා, එක්ක සිටුකාන්තාවක් වෙන්න, එක්ක මිනිස්ටර් කෙනෙක් වෙන්න හදනවා, එක්ක අගමැති කෙනෙක් වෙන්න හදනවා, එක්ක දොස්තර කෙනෙක් වෙන්න මොන්න හරි කුණු හරපයක් ඔළුවේ තියෙනවා. තියෙන හැමදේම කක්ක කියලායි කියන්නේ. බුද්ධ ජානසේ දේශනා කරනවා ඒ සූත්‍රයට ඒ කට්ටිය කැමති නෑ. අර්ථකථන දීලා තියෙන වෙන විදියකට භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තානි කාරණා දුර්ලභාජ්ජ මිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ එකග විසානකප් කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අනිවාර්යයෙන්ම ලාභෙට තමයි ඒකට කියන්නේ කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඒක සිංහල කවියක් තියෙනනේ පාරෝපදින තුරු දීපේ කැළඹිල්ල මාරුව බර බලාදීයට කැළඹිල්ල කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඒ නිසා Taman කවුරු හරි නැතුව බෑයි කියලා හිතාන ඉන්නවනම් උගේ කුට්ටිය කඩා ගන්න මිස මොනම සම්බන්ධයක්වත් නැහැ මේක බුදුරජාණන්සේ පෙකණි වැලෙම කපලා දාලා තියෙනවා. භජಂತಿ භජනය කරනවා. සේවಂತಿ සේවනය කරනවා. භජಂತಿ සේවಂති ච කාරණත්. යම් කිසි කෙනෙක් අපි යම් කිසි වස්තුවක් හෝ දෙයක් ඇසුරු කරන්නේ කාරණයක් හිතේට. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්ත. එහෙම කාරණයකින් තොරව දේවල් හෝ පුද්ගලයෙක් ඇසුරු කරන ඒ දුර්ලභ මිත්‍රයා මේ දුර්ලභ කෙනා නැති කෙනා දුර්ලභයි ලෝකේ. තියෙන සම්බන්ධතා සේරම කුට්ටිය කඩා ගන්න තමයි. අපි කියන්නේ නම් අම්මෝ මාත්‍රූපේනේ අත පිට්‍රූසේනේ අත රටට කැමැත්ම ආගමට කැමැත්ම ජාතියට කැමැත්ත කියලා කියනවා. මේ කබර ගෝයා තල ගෝයා කර ගන්න කරන වැඩේ. ඒක කවදා හරි තීරුම් ගන්න එහෙම මොකක්වත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණයට ආපුවම අපිට පේන්නේ අපි නිකමෙක් වෙලා නෝන්ජලෙක් වෙලා කියලා. මොකද ਸਰවචනාසේ ඒ ඒ හිත තියෙන ආජානීය පුරුෂයාට ඒ මහා පුරුෂයාට දෙව්‍ය බ්‍රහ්මයේ වඳින බව කියනවා. ඒ නිසා බජාන්ති තේවන්ති ච කාරණාත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තක්ට වඤ්ඤා අසුචි මනුස්සා අත්තක්ට කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. මිනිස්සයා අර්ථ ශාස්ත්‍රයටමයි වැඩ කරන රුපියල් වලටයි අසුචි කියලා කියනවා. රුපියල් වලට වැඩ කරන එක පේන නිමිත්තකට වැඩ කරන එක, පේන ප්‍රතිඵලයකට වැඩ කරන එක අසුචි. ඒක තියෙන තාක්කල් මේ තණ්හාව අශේෂ විරාග නිරෝධයකට යන්නේ. ඒක නිසා මෙතන මම කිසිසේත්ම අදහස් කරන්නේ මේ තණ්හාව අශේෂ විරාග නිරෝධ ශේෂ නැතුව විරාග දුරුවන් වීමක් දවස පුරාම තියේ කියලා. යම් කිසි කෙනෙක් දන්නවනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයක් හෝ මේ ජීවිතේ අත්දකපු කෙනාට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ. මේ Nirodha අද්දකපු කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ. මේක අමුතුම ඉගැන්වීමක් බුදුහාමුදුරුවෝ. උඟ දෙනෙක් කියන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව අවසානයේ නිවන ලැබෙයි කියලා නෑ. නිවන ලැබුණාට පස්සේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ලැබෙන්නේ. එයා දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ රූප ගෙවම් කරන්න නෙවෙයි වේදනා ගෙවම් කරන්නත් නෙවෙයි සංඥා ගෙවම් කරන්නත් නෙවෙයි සංස්කාර කියලා කියන පැතුම් ප්‍රාර්ථනා ගෙවම් කරනත් නෙවෙයි විඥානයේ පිහිට ලබන මොන්නම ප්‍රනිදියක් හෝ යේ ලෝකේ උපය උපාදානා චේතසෝ අදිඨානා පිටිවේසානුසයා කියන උපයදියක් හෝ උපාදානයක් හෝ අදිෂ්ඨානයක් හෝ මොන්නම දෙයකටවත් බැඳීමක් තියෙනවනම් සංසාරට බැඳෙනවා චිත්තක්ෂණයක් ඒකට මොන දෙන්න පුළුවන්ද කියලා යෝගාවචරයා භාවනාවේදී කමඨාන සුද්ධ කර ගන්නවනම් එල්ලේ සකස් කර ගන්නවනම් අත්දකින්න බැරි එකක් නෙවෙයි. අත්දකින්න පුළුවන්. ඒකට කියනවා බය. ඒකට ඒක පේන්න තියෙන්නේ මේ අපේ තියෙන ප්‍රාර්ථනා පොදියම විසිකරා වගේ. එහෙම නැත්නම් අපේ අභිමතාර්ථ පෞරුෂත්වය රුචර්චකම් තන්තරගෙන අප පොදිය අයින් කරන්න කැමති නැතිකම. ඒක නිසා කවදා හරි කාට හරි පුළුවන් වුණොත් මම මේ තාඨමලා භාවනා කරන්න මේ මොනව ලබා ගන්නද කියලා Tamanට හෙලි දක්වා ගන්නේ ඒක හොඳ ලස්සන දෙයක් එළිය දක්වන එකක් නෑ. නමුත් ඒක විශාල ජයග්‍රහණයක්. ඇයි අපි මේ භාවනා කරන්නේ? අපි කියන වචනේ තයින් කරන්න වෙනවා. ඇයි මම භාවනා කරන්න කියන එක පිරිසිදු කරලා ගත්තොත් මේකේ විපරිණාමයක් වෙලා නැත්නම් මේ දවස් 6 ඇතුළත මේ වැඩමුළුව අසාර්ථකයි. අපි මෙතෙන්ට එනකොට හිතානාපු දේ අනිවාර්යයෙන් විපරිණාමයට ලක් වෙනවා. අනිවාර්යයෙන් ඊට වැඩිය සුද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම රතුරුන් ගිරිය පොත් අයින් කරන්න අයින් කරන්න. යට තියෙන පොත් බොහොම සියුම්. ඊගාව අයින් කරලා ඊගාව පොත්ත ඊට වැඩිය සියුම්. ආන්නේ වගේ මේ සියුම් වීමක් වෙනවනම් මේ යෝගාවචරයාගේ වැඩපිළිවෙලේදී මේක අහුවෙන්නේ එහෙම නැත්නම් යෝගාවචරයා මේ ගැටේ පන්නන්නේ රූපෙට කකුල තියන්නෙත් නැහැ අරූපෙට කකුල තියන්නෙත් නැහැ එහෙම නැත්නම් ආනාපාන හිත තියන්නෙත් නැහැ නිින්ද කියන මොනක්වත් නැති එකේ හිත තියන්නෙත් නැහැ ඒ යෝගාවචරයාට පුළුවන් නම් භාවනා කරන්න ඒ මොනක්වත් නොදැනෙන දෙයි ආනාපානි හෝ අරමුණ දැනෙන එකයි දෙකම සම වෙනකම් භාවනා කරන්න පුළුවන් නම් තියෙන තත්වයක් හිතා ගන්න පුළුවන් නම් විස්තරේ කියලා දෙන්න පුළුවන්. භාවනා කරන්න ඕනේ වරින් වර වරින් වර කියලා මොනවා කරන්න නැත්තන්ට යනවා. හොඳට උහුරු කරගන්න. ඒක 150යි මොනවාට තේනේ තේරෙන එක 150යි මෙන්න මේ දෙක සමබර වුණොත් ඒකට කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිත, తాදී හිත, නොසලෙන මනස, තථාගත මනස කියලා. ඒ නිසා අපි අතෙන්ද යන්න ඕන. කොතෙන්ද මොනවාක්වත් නොදැනෙන විවේක තැන. ඉස්සල ඉස්සල එක නිින්ද කියලා කිව්වට ඒක හොඳට උහුරු කරගත්තාට පස්සේ වශී කරගත්තාට පස්සේ ඒක නිින්දක් වෙන්නේ නැහැ. තමන්න දැක් ගන්න පුළුවන් නිින්දකුත් තියෙනවා. චීන මිද්දේ කියලා. නමුත් මෙතන තියෙන හිත සංගවි ගන්න එකක්. මෙතෙන් ගියාට පස්සේ කාලය සහ දේති අහුවෙන්නේ හැබැයි අවදි වෙන්න පුළුවන්. අත් දකින්න පුළුවන්. එතකොට එයාට තේරෙනවා මේක විශිෂ්ට තත්ත්වයක් කියලා. එතකොට ඒකේ ඉන්න කෙනා රූපයක් දැකපුවාම රූපෙට වෛර කරනවා. ඒ මොකද මේකට කෑදර නිසා. ඒක නිසා යාට තාම අසහනයක් තියෙනවා. මේකේ ඉන්න කැමැති මේකට බාධා කරන හැම දෙයකටම වෛර කරනවා. සමහරුන්ට මේක වෙන්නේ මහා පාළුවක් විදියට, මහා කම්මැලිකමක් විදියට, මහා තනිවීමක් විදියට මම නැති වුණා. ඒ නිසා ඒගොල්ලෝ හරි ආසාවෙන් ඉක්මනට ආයෙකෝ කැහැලා හරි. හයිය හුස්ම අරගෙන හරි, ඇස් දෙක අරලා හරි, රූපේ දිහා බලලා හරි ආයෙ රූපෙට එනවා. ඒක නා රූපෙට කැමැති, අරූපෙට වෛර කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් අරූපෙට කැමති රූපෙට වෛර මේ දෙකේ කොයි එකනද කියන්න කාටවත් කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයේ කට උත්තර දීලා අහන්න ඕනේ. හොඳයි මේ විවිධක වෙලාවේ හොඳ තැනකට ගියාම Taman ඒකට මනාපද අමනාපද නැත්නම් මේක ප්‍රතිපදාව දිනුවක් විදියට ගන්නවද කෙලෙස් අඩුවීමක් විදියට ගන්නවද නැත්නම් පාළුවක් තනිකමක් කම්මැලිකමක් නීරසකමක් විදිහට ගන්නවාද කියලා. ඉතින් එතකොට මට මතකයි මම ඇලන් මැන්චින් ආරාමේදීම අහනකොට ඒක නෝන මහත්තයෙක් කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ මේක අනිවාර්යයෙන් මගේ කල යුත්තක් නෑ. ඒ කවුරක්වත් ඒකට වෛර කරන්න කියලා. මොනවාක්වත් නැති ඒක උතුම්මනේ කියලා. ඒ මං කෝ ඒක උතුම්ම නම් ඒ කෙලස් තියෙන්න බෑනේ. ඕනේ ඒක කෙලස් නෑනේ. මං කෝ ඒක නැති බවට පශ්චාත්තාප වෙනවා කියන කෙලෙසයක්. ඒකට ආසනම් ඒක නැති බව පශ්චාත්තාප ඇත්ත තමයි වහන්සේ ඒක නැති වෙච්චා නම් හීල් වෙනවා තමයි. ඒ තර්කයෙන් අල්ලලා දෙන්න ඕනේ භාවනාවෙන් අල්ලන්න බෑ. ඊට ඉස්සෙල්ලා අල්ලලා දෙන්න මේ නැති තැනද හොඳ ඇති තැනද මේ දෙක අනිවාර්යයෙන්ම පුහුණු කරපු නැති මනස උපදිෂ්ඨීප නැති මනස ටක් ගාලා තෝරනවා. මට රූපය හොඳයි අරූපය හොඳ නැහැ. අරූපය හොඳයි රූපය හොඳ නැහැ කියලා. හිතන්න පුළුවන්ද කාට හරි භාවනා කරලා කරලා කරලා කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක වශී කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක සිද්ධි කරලා ඒ වගේ මොනවත් නැති තැනට ගියත් හොඳයි. ඒක කලවම් කරන අක්කක්ක කරන හොඳ රූපයක් ආවත් හොඳයි. දෙකම හොඳයි. මේ දෙකේ එකක්වත් එකට එකක් යට කරන්න පුළුවන් ශක්තියක් එව්වට නෑ. හැබැයි මේ දෙන්නට දෙන සාපේක්ෂ වෙන්නේ නැතුව දෙන්නට දෙන ප්‍රතිඋත්පන්න වෙන්නේ නැතුව ඉන්න බෑ මේ ලෝකේ. ඒ නිසා මේ සෞපදේශේෂ නිර්වාණ ධාතුවේදී වරින් වර වරින් වර කෙලස් නැත්තන් යන්න පුළුවන්. හැබැයි ඒකට විශේෂ ආසාවක් තියාගන්න එපා. කෙලස් තියෙන තැනට ආවයි කියලා පිරිුණයි කියලා හිතන්නත් එපා. මේකට එනවා ආයෙත් අරකට යන්න පුළුවන්. අරකට එනවා ආයෙත් මේකට යන්න පුළුවන්. ඒක උදාහරණයක් වශයෙන් කියනවනම් වතුර හැදෙන ඉස්කෙඩියා ගෙම්බගේ රූපාන්තරණේ පුංචිම අවස්ථාව ඒ කාන්තේම ජලත සතේ නමුත් යම් මට්ටමට ආවට පස්සේ ඔගේ පිට කරමල් ඔක්කොම ඇතුළට අදගෙන ඔගේ පෙනහළු හැදිලා හැමෙනුත් උස්ම ගන්න පුළුවන් වුණාට පස්සේ උඹේ ජීවියෙක් වෙනවා. උට ඔන්න වතුර ඉන්න පුළුවන්. ගොඩ ඉන්න පුළුවන්. ඉතින් ඒ ඒ වතුරෙම හිටපු එක මාළුවෙක්මයි ඉස්කිටියා කියන්නේ මාළුවෙක්ගේ සීළු ලක්ෂණ සහිත හැබැයි බාහිර කර්මල් තියෙනවා. මේ කර්මල් ඇදරන මේ පෙනහළු හැදිලා හැමෙන් උස්ම ගන්න පුළුවන් වෙච්ච දවසේ උගෙම්බෙක් වෙනවා. ඒසට ගෙම්බා උබේ ජීවි. එතෙක් එයා හිටියේ ජලජ ජීවියෙක් විදියට. ඉතින් ස්ටුඩියෝ හැමදාම අම්මා ඉන්න වෙලාවේදී වතුර වතුර කඩේ හරි සන්තෝෂෙන් ඉන්නවා. ස්ටුඩියෝ දාන්න ගත්තාම ලක්ෂ ගණක් දාන්නේ. ඉතින් ඉඳපු ගමන් බලනකොට මේගොල්ලෝ කතා කරන ඔබ දැක්කද අම්මා ඔබ දැක්කද අම්මා පෙන්නේ නැහැ. ඉඳපු ගමන්. ඉතින් ආපු ගමම අනිද්දාති කිව්වොත් යනවා අම්මේ ඔබ කොහෙද ගියේ කියලා. ඉතින් අම්මවිලා කියනවලු මම ගොඩට ගියයි කියලා. පිස්සු කතා කරන දාම්මේ කවුද ගොඩ යන්නේ? උඹලා අපි එක જાතිනේ ගොඩ ගියොත් මැරෙනවානේ. අම්මා ගොළු වෙනවලු. ඒ කිරියට කියලා දෙන්න තේරෙන්නේ මේ දැන් වැඩෙන එක අවස්ථාවක් තියෙනවා උභේ ජීවි අවස්ථාවක් අරූපෙත් වෙනවා රූපෙත් වෙනවා වගේ ජලයේත් තියෙන්න පුළුවන් වතුර මේ ගොඩ ඉන්නත් පුළුවන්. ඉතින් මේක මේ වතුරේ ඉන්න කාමභෝගී ඉන්න කවදාවත් තේරෙන්නේ නැහැ. උත්තර තේරුම් කර දෙන්නත් බෑ. මොකෙන් තේරුම් කරන්නේ? එයා දන්න විදියට කොට දාපු ගමන් ගැහිලා මැරෙනවා. භාවනා කරන කඩේ ගැහිලා මැරෙනවා. කොට දාපු මාළුවෙක් වගේ අර අර තේරුම් ගන්න බැරි අහුවෙන්නේ නැති අරමුණත් අහුවෙන්නේ නැතන ගියාම ටීවී උලනවා සහලවනවා කැරකෙනවා හීන් දාඩි දානවා නිල් පාට වෙනවා රතු පාට වෙනවා උඩ යනවා පාත වෙනවා කරකොලත ඇරියවා නු කවදාකවත් හිතලා නැහැ මේ ජීවිතේ ඉඳද්දිම ඔබේ ජීවි වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ආර්ය ලෝකේ භාෂාව අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියලා. ආර්යනාචල බුද්ධ විචිනේ අපිට මේ මේ නරාවලේ ඉන්නකොටත් බුද්ධ විඳින්න පුළුවන්. ආන්න මේ දෙක අරගෙන ඒක වුණත් කමන්නේ මේක වුණත් කමන්නේ කියලා ජීවත් වෙන්න අවුරුදු කෝටි කීයක් භාවනා කරන්න වෙයි. අපි මේ තරම්ම මේ කාමයේ කිලිලා ජීවත් වෙන්නේ, කයේ කිලිලා ජීවත් වෙන්නේ, රූපේ කිලිලා ජීවත් වෙන්නේ. මේවා ගැලවලා විතරක්මදී. ගලවලා හම්බෙන විකල්පයත් මේ කක්කාව හා සමාන කරගෙන කාම ලෝකේ හා සමාන එතන ඇත්තට කාමේ නෑ කාම සංඥාවක් නෑ මෙතන තියෙන රූප සංඥා ටිකක් ආන්න මේ දෙක අතර සම්බන්ධ බලනකොට බුදුජානනාංශල සුවිශේෂ සංකල්පයක් ඉදිරියට ගන්න තිද්ද වුණා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම ඒකත් එකයි මේකත් එකයි මේක විස්තර කරලා දෙන්න මොනම කොච්චර දක්ෂ වුණත් යෝගාවචරය භාවනාවේ මේකට ආපු ගමන් <gasps> ගෑවෙනවා හීල් වෙනවා දැන් මෙච්චර ආසාවෙන් උපයාගත්ත මේ අරූපේ එහෙම නැත්නම් මේ හිස්තනත් මේ ඒක කෙලෙසෙන කෙලෙසුත් එක්ක සමසේ සලකන්න කියනවා. ඒක කියනවා මේකට කිට්ටුවේ ගැන කතාවක් කියනවා මේවා කියනකොට ওই මූණ දැන් ඔක්කොම ඇහෙන කාච්ච සෝම් පිටිටේ වගේ දින්නේ මට පේනවා. මම ටිකක් ප්ලේ වුණාට මම නිකන් විහිළුවක් කරන්නම්. එතකොට ටිකක් පණෙයි. මේ චූල ධම්මපාල ජාතකයේදී දරුවචන් වහන්සේ ඉපදුනේ ධර්මපාල කුමාරයා විදියට. කාලාපු රජුරන්ගේ මේ පුතා විදියට. ඉතින් කාලාපරජුණන්ගේ මෙහෙසියට දාව තමයි දරුවා හම්බුනේ. මේ දරුවා හම්බ වීම රජමහිෂයට විශාල ජයග්‍රහණයක්. මොකද මගේ පුතා දැන් රජ වෙනවා නම් අම්මා රජමහිෂිකා වෙන්න නිසා දරු ගැබ්බ හටගත්ත ගමන්ම රජුරුවන්ගේ ඒ ඒ දෙවින්නාංශේ විශේෂ අරසාව දෙනවා. මොකද අන්තපුරේ ඉන්න අනිකෝ සියලුම දෙනා මේ දෙවින්නාංශයට වස දෙන්න බලනවා. මොකද රජුරුවන්ගේ දරුවා උපදිච්ච එකන තමයි තැන යන්නේ. ඒ නිසා අන්තපුරේ ඉන්න කන්තාවෝ හැම කෙනාම ඇවිල්ලා කියනවලු අනේ බබෙක්ගේම හම්බෙන්නවා අපිටත් කියන්න. කීයපු ගමන් වහදෙනවා. කාන්තාවගේ වැඩ දන්නවනේ. සපත්නි කියලා කියන්නේ. සපත්නි කියන්නේ එකම විඤ්ඤාගේ ගෑනු. අපි කියන්නේ හැපින්නි කියලා. සපත්නි කියන වචනේ දැන් බය ව්‍යවහාරේ නැහැ. එකම මිනිහට ගෑනු දෙන්නෙක් කියනවනේ හැපි නියෝ කියලා කියන්නේ මොකද එක එක කහ කොට වැටෙනවා. මේකේ දාන ඉඳලා තිවිච්ච එක. ඉතින් මේ කුමාරී මේ දෙවින්නාන්සේට දරුගබ හරිගලක කොල්ලෙක් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්. මේක කොල්ලෙක් වුණා. කොල්ලක් කියන්නේ බෝසතාණන් වහන්සේ. කාලාබ රජුර ගැන හොඳට බොන රජ කෙනෙක්. උත්තටම මත් වෙන්න බොන දවසක් රජුරුම යනකොට දෙවින්නාන්සේ තොටිල්ල පැත්තට හැරිලා රජුරන්ට පසුපැත්ත හරහාන කුමාරයා හුරතල් කරනවා. රජ්ජුරවන්න කල්පනා වුණාලු. දැන් මට හිත ගෑණි මගේ හොඳම ගෑණි මේ ඉපදිලා දවස් ගානේ මේ දරුවා අම්මගේ අවධානය සම්පූර්ණ මැරෙන්න මට නෑ මගේ ගෑණි. මේක ලොකු වුණොත් මේ අම්මා මට කොහොමඩක්වත් නැති වෙනවා කියලා කපන්න ඕනේ කියලා හතර හතර කපන්න කියලා අභිධානයක් දුන්නා. මේ තව ඉපදිලා දවස් දෙකට මූ අම්මගේ අවධානය මෙච්චර උරා ගන්නවා නම් දැන් මට අම්මා නෑ දැන්. මේක ලොකු වුණාම මට මොනව කරයිද කියලා දෝ මනසනේ විධානයක් දෙනවා. විධානයක් දුන්නට පස්සේ ගහලයට වෙන කරන්න දෙයක් නැහැ. ගිහිලා කියන රජු රෝගියව හතර වහල් කර කපල හතරට කපල හතර වහල් කර ඉල්ලලන්නේ කියලා කපුටන්න කරා. දැන් බිසවුන්නාන්සේට මොකද වෙන්නේ කියලා හිතන්නේ. දැන් මේ රජ වෙන්න රජපටිෙක් වදාගෙන පුරතල් කරන වෙලාව. මොකද රජුරවන්ට ඒක විශාල ඉඟියක් වුණා. ඊට පස්සේ දැන් රජුරෝ ඉන්නවා පත්තිරුපේ ගහලයා ඉන්නවා කුමාරයා තියාගෙන දංගෙඩිය උඩ අම්මා ඉන්නවා මතක් වෙනවා කලන්ත හැදෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා අනේ මේ බීලා කරපු තීන්දුවක් නිසා අම්මා කෙනෙකුට වෙච්ච වෙහෙසක්. රජබිසවට වෙච්ච වෙහෙසක්. එතකොට ਸਰවචන්නාංශයේට ඥාණය පහළ වෙලා ਸਰවචන්නාංශය දැන් තව පොඩකින් කපන්න ඉන්නේ. මේ ලදරු කුමාරයා මේ ਸਰවචන්නාංශය. බොස්තන්නා මහා බොස්තන්නා. එයාට හිතක් පහළ වුණාලු මේ මාව කපන වාස ගහලයක් මං වෙනුවෙන් මේ කලන්ත හැදිමින් මැරෙන අම්මටත් මට මාව කපන්න කියලා තීන්දුව කරපු පියමහරජුරන්ට සමහිත පහළ වුණා කියලා. පුළුවන් ද හිතා ගන්න. තව පොඩ්ඩකින් මේ දංගෙඩි උර තියලා මාව හතට කපන වහ ගහලයක් මං ගැන අඬා අඬා වැටෙන මේ අම්මත් මාව මරන්න තීන්දුව කරපු රජ්ජුරුවොත් මේ බලන් ඇවිල්ලින ඔක්කොටම සමහිත පහළ වුණයි කිව්වහම ඒක මනුසෙයිතක් වෙන්න බෑනේ. මේ මහබෝසන් වහන්සේ වගේ. ඒ වගේ මේ අපිට ඉන කෙලෙස් තියෙනවා. ශබ්ද ඇහෙනවා, වේදනා එනවා, හිතවිලි එනවා, ආනාපාන වෙනවා, ආනාපාන නැති හොඳ විවේක තැන්නවා මේ සේරටම සමහිත දැම්මොත්. හරිම අමාරු විවේක තර්කයකට අල්ලන්න. හැබැයි මේ එන ශබ්ද මේ වෙලාවේදී තැම්බිච්ච පිපිඤ්ඤ කෑලි වගේ හොඳටම ගෙවිලා තියෙනවා. ඇහෙන වේදනත් දැනෙන වේදනත් තාමත්ම තුනි. හිතවිලිත් බොහෝම බොඳ විච්චා. නමුත් ඒක අර ඇහැට කුණ වැටෙනවා වගේ අපි ඒකෙන් කතන්දර ගොතනවා. කතන්දර ගොතන්න එපා. ගණන් ගන්න එපා. ඒව මොනවත් නැත්නම් හිස්තන ගණන් ගන්නත් එපා. මේ දෙකම දිහා සමහිත බලන සම්මාදිච්චේ නැත්තම් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පටන් ගන්නවත් නැහැ. මේක කරලා කරලා කරලා එහෙම නැත්නම් මේක ජීවිතේ අපි කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් తాවකාලික වශයෙන් මේක අත්දකලා අත්දකලා පස්සේ මේක කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ මේක කරන්නයි මම මේ Brahmacharya රැක්කේ මේක තමයි මට හම්බෙච්ච ලොකම දෑවැද්ද කියලා කවදා හෝ යෝගාවචරය තේරුම් ගත්තොත් එයා මේ චිත්තක්ෂණයේ සාපයක් විදියට සලකන්නේත් නෑ නෝන්ජල්කමක් විදියට සලකන්නේත් නෑ తాදී ගුණය නොසලින මනස කියලා ඒක අගය කරන තැනට සමාදම් වෙන තැනට උපසම්පාදනය කරන තැනට ගියොත් ඒ මනුස්සයා මේ නිවන කියන්නේ මොකද්ද කියන එක දැන් తాවකාලිකව එහෙම නැත්නම් සුළු ඇසුරකින් තේරුම් ගත්ත කෙනෙක්. එයාට විතරයි අන්න මේ චිත්තක්ෂණය වැඩෙන්න, දියුණුකරන්න, බහුලීගතකරන්න, භාවිතකරන්න උපක්‍රම තේරෙන යාට විතරයි. මේකට බය වුණොත් මේක මේ මනුස්ස ලෝකට අයිති නෑ මේ කෙලෙස් වලටයි නිකලෙස් වලටයි සමාජීය සලකන්න ඕන කියන එකයි මෙතන තියෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි නම් කවදාකවත් මේ නොසැලෙන මනස කියන එක තේරුම් ගන්න බෑ. නොසැලෙන මනස කියනකොටම නිකන් නොහුරු ගතියක් නැති ඉන්නේ සැපටයි දුකටයි සමහිත. යසසටයි ආයසටයි සමහිත. ලාභයටයි පාඩුවටයි සමහිත දුකටයි සැපටයි සමහිත. එච අපේ මේ ජීවිතේ පුරාවට අපි ගෙනිච්ච මේ සැප පමණයි දුක එපා යසස පමණයි අයස එපා වාසිය විතරයි පාඩුව එපා කියේ ජීවිතේ යම් මට්ටමකට බහනා ගේන්න ඕනේ මේ දෙකම උඹ බලන හැටියෙන් තමයි තීන්දුවේ. තමන් මේක සැපක් කිව්වොත් සැපක් නෑ කිව්වොත් නෑ තමයි. කියලා මෙන්න මේ සම්මා දිට්ඨිය නැත්නම් මේ භාවනාවේදී හීනෙන් දිවගෑ කිරිසෝදක් වගේ මේ චන මාත්‍ර වශයෙන් පහළ වෙන මේ තදංග නිබ්බුතිය මතු කරගෙන අගය කරලා ඒක දියුණු පවුණු කීම සඳහා ක්‍රමසහවිදි හොයන මට්ටමට යෝගාවචරය ආවොත් ඊට පස්සේ ත්‍රිපිටකයේ ඕන සූත්‍රයක් කියනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද්ද කියලා භාවනා නොකරපු කාලයට වැඩිය බුදුම ගැඹුරක් තේරෙන ගන්න. එහෙම නැත්නම් මේ සූත්‍ර ඉගෙන ගන්නේ ඩිප්ලෝමා ගන්න, PhD ගන්න, බුද්ධ ධර්ම පිළිබඳ ක්‍රෙඩිට් එකක් ගන්න මිසක් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි කොයි දේ දඩමීම කරගන්න හදනවා මිස ගැලවුම සඳහා විමුක්තිය සඳහා විරාගය සඳහා පාවිච්චි කරන්න දන්නේ නිසා යම් වෙලාවක යෝගාවචරයා කාම විනිබන්ධ චිත්තය, කාය විනිබන්ධ චිත්තය, රූප විනිබන්ධ චිත්තය, නිදිමත පිළිබඳ විනිබන්ධ චිත්තය සහ දේවනිකායකටම මේ යන්න ඕනේ කියන මේ විනිබන්ධ චිත්ත මතු උනොත් මැරෙන්නේ ඉස්සලා ලොකු වාසනාවක්. මට තියෙන්නේ මෙන්න මේ මෙන්න මේ වගේ බැඳුම් එකින් එකට එකින් යට යට ගිය බැඳුම් රාශියක් තියෙන කියලා මතු වුණොත් ඒක ලෙවල හෙලි කරන්න පුළුවන් නම් ඉතියාට ක්ෂණ සම්පත්තිය තියෙනවා. මේව වසංගන්න ගියොත් මේව හෙලි කරගන්න බැරි වුණොත් මේකම අරගෙන පොදිය පිටින් අපි ඊගාවාත්මයට යනවා. කොච්චර පිංකම් කරත් මොනවා කරත් මේ පිළිකාවක් හැදුනා වගේ කොස්ස රොස්ස ඇතුලේ තියෙන තාක්කල් අපි පිටින් කොච්චර සායම් ගෑවත් ඒ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම මේ සංසාර බය දන්න කෙනා සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන එකනා තීරුම් ගන්නවා කාමයේ අයින් කරුවාට පස්සේ මම රූපේ ඇල්ලුවාට, කය ඇල්ලුවාට, කය කියන්නේ සැපක් නෙවෙයි. කය කිසිම ওই කියන දේවල් නෑ. නමුත් මේ ලොකු වාසියක් උනේ කාමයේ දුරුවන් කරගත්තානේ. ඊට පස්සේ කය ඇල්ලුවාට සැපක් නොවිලා කයේ තියෙන එක ධාතුවකට පමණක් අඩු කරාට පස්සේ ඒ ධාතුවත් ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා. ඒකේ කිසිම මං මං බැලුවයි කියලා වෙනසක් නැහැ. මේක මේක තමන්ගේ නෙමෙයි අනුන්ගේ එකක් වගේ විස්තර කරන්න පුළුවන් නම් එයාට කාම සංඥාවක් නැහැ. ඒකට කාය සංඥාවක් නැහැ. හොඳට දන්නවා මතුවෙච්ච රූපේ විස්තර කරන්න. ඒක විස්තර කරන ඉවරලා ඒක ගැන උනන්දුව මේව පිළිබඳව තෝරන බේරන ගතිය නැති වෙච්ච ගමන් බබදොයි. හිත නින්දට වැටෙනවා. ඒ කියන්නේ කෙලස් නැහැ. කෙලස් කියන්නේ විශේෂයෙන් රාග ද්වේෂ දෙකේ කුප්පණ ගතිය නැහැ. ඊට පස්සේ මේකෙන් ගොඩ ගන්නවයි කියන එක ඒ කියන්නේ මේක විනිවිදිනවයි කියන එක. එහෙම නැත්නම් මේ ඒ නින්දට අවදි වෙනවයි කියන එක හරිම අමාරුයි විස්තර කරන්න. ඒක සාමාන්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට গুপ্ত විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවට අල්ලන්නම බෑ ඉතින්. විද්‍යාවට අල්ලතයි රූපේ දක්වා අල්ලතයි. තර්කයට අහු වෙනවා. මෙතනින් එහාට ගියාම ඒ රීකී අධ්‍යාපන ක්‍රමයට කොහොමඩක්වත් මේක අල්ලලා දෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මෙතනින් එහාට සද්ධාව අවශ්‍යයි. අනිවාර්යයෙන් මේකට මේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් හිතකට කියලා ඒ ගුඪ දේවල්, গুপ্ত දේවල් වගේ මේ නිින්ද කියලා කියන්නේ හුදු මායාවක් විතරයි. බුබ්බඩේකට බත්බූසේකට කම්මැලිකට මේක වාසියක් වුණාට මේක විනිවිදින්න ඕනේ. මේකට අවදි වෙච්ච කෙනාට විතරයි බුදුන් දකින්න පුළුවන්. ඊට පස්සේ මේ උච්චර මේ ව්‍යායාමයක් අපි කරන්නේ දිවි ලෝකේ යන්නද? ලබනාත මිනිස් කෙනෙක් වෙන්නද? ලස්සන වෙන්නද? අන්න එතකොට තේරෙනවා මේ වගේ වටිනා තාසනයක් මේ තුච්ච කරගෙන පහත් කරගෙන මේ කරන සාපෙම ඇති අපිට සංසාරයක් ඇති නිසා මේ කරන දේ කරන්න ඕනේ මේ පේන අහවල් දේ සඳහා නෙවෙයි භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා. එහෙම නැතුව මට මේ මේ ධ්‍යාන ලබනද විපස්සනා ලබනද මාර්ගඵල ලබනද උඩින් යන්න දිබ්බ චක්ඥාන පහල කරන්න රැස් වී දෙන්න මේ හරුප නැතුව නෙමෙයි මේ සාසනේ. මේක ඉස්සරහින් තියාගත්ත ගමන් වැඩේ කක්කා. කීරි කලෙයි කොම කඳුලයි. කීරි දෝගත්තනම් කීරි ටික පැත්තක තියලා කොම වැඩ කරන්න. ඉතින් මේ වගේ පිරිසිදුවක් අපිට කාගෙන්ද ලැබෙයි කියලා හිතන්න පුළුවන්. tamamම මේක තේරුම් ගත්තොත් නැත්තම් මේකයි සම්මාදිට්ඨිය කියලා තේරුම් ගත්තොත් ඒ ඊට පස්සේ සම්මාදිට්ඨිය වඩන හැටි දන්න නිසා උපයන්න eBay. සම්මා දිට්ඨිය කියන එක සුපර් මාකට් එකට ගිහිලා රාක්කයකින් මිලදී ගන්න බෑනේ. කාමයේ දුරු කරන සම්මා දිට්ඨියක් ඕන. කාය සංඥා කාය තණ්හා දුරු කරන සම්මා දිට්ඨියක් ඕන. රූප සංඥා දුරු කරන සම්මා දිට්ඨියක් ඕන. නින්ද විනිවිදින්න සම්මා දිට්ඨියක් ඕන. ඊට පස්සේ මේ භාවනා කරන මේ පිං කරන්න දිවි ලෝකේ යන්න නෙවෙයි කියන එකට සම්මා දිට්ඨියක් ඕන. මේක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨානේ කහගෙන ඉන්නකොට තේරෙනවා මෙයා මේ මේ මොකේට සාපේක්ෂවද මේ කතා කරන්න කියලා. ඕන කෙනෙකුට ඕනේ වார்த்தාවක් ලියන්න කියන්නේ ඒ ලෝකේ තියෙන ඔක්කොම සාහිත්‍ය තියෙන කාමෙට එහෙම නැත්නම් කයට එහෙම නැත්නම් රූපෙට ඉතින් මේ කමටහන කියනකොට අහගෙන ඉන්නකොට පේනවා කොතනද පැටලලා තියෙන්නේ ඒ දැකීම වැරද්දක් වුණාට ලොකු ජයග්‍රහණයක් ඒක හරියට මොලේ පිළිකාවක් තියෙන කෙනෙක් පුළුවන් තරම් ඉක්මනින් ආවල් තන පිළිකාවක් තියලා කියලා දැනගන්න එකේ ලාභේ ඊට පස්සේ බෙහෙත් කරතයි ඒක දන්නේ නැත්නම් පිළියම් කරන්න බැරි තරමට ඒක වැඩෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අපි ළඟ වැවෙන මේ පිළිකාව මේ විනිබන්ධ කියලා මේකට සාරිපුත්‍ර සාංශේ දීලා තියෙන නම මේ විනිබන්ධ තමන්ම අවබෝධ කරවුවා නම් එයා කමටාන් වார்த்தාවක් දෙනවා මිසක ප්‍රශ්න අහන්න ඉන්නේ නැහැ. එයාට තේරෙනවා මම මේ කතා කරන්නේ කාමයට බැඳලා. මම මේ කතා කරන්නේ කයට බැඳිලා. මම මේ කතා කරන්නේ රූපෙට බැඳිලා. එතෙන් මම මේ කතා කරන්නේ නින්දට බැඳිලා. එනතම් මම මේ කතා කරන්නේ මේ භාවනා කරලා ලබන්න ඕනේ පිනකට බැඳිලා. මේ සේරම කාම කියන නම තෘෂ්ණාව කියන නම තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා බෞද්ධකම ඇහැරේ. හරි භයානකයි. මිත්‍රින් ඔය රූපේ එහාට ගිය ගමන් හොඳ නරක හරි වැරදි මොකුත් නැහැ පුඤ්ඤ පාපම් පහීනස්ත කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එයාට පිම්පව් නැහැ ඊට පස්සේ. කොයි එක තියහත් සමහිත බලන්න පුළුවන් ගතිය. ඉතින් මේ මිනිස්සු ඇත්තටම කියනොනම් ගිහිගෙට නොගැලපෙන කෙනෙක්. ඉන්න බෑ. ඒ තේරෙන්නේ නැහැ. ඉතින් කියන බුදුහාමුදුර දැන් ඉතින් ෂේප් වෙන්න බලපන් ඔතන හිටියොත් වහකණ්ඩ වෙන්නේ. ඒ හැම එකකටම කන 60 ගුණක් වටනවා වගේ වෙනවනේ මේ මේ මිනිස්සයා මේ මොන මොන જાතිකට තල්ලන්න බෑ. මොනම දෙයකටවත් එයා කුප්පන්න බෑ. මේ මම මේ මේ නිකන් සාමාන්‍ය අර මේ ඒ නාම මතක මතක් වෙන්නේ මාව සන්නසඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගා වෙම්දී ඇලේ මගේ හිත නෑ කොහෙද හිත තියෙන්නේ දන්නෙත් නෑ ඉති ඌ තල්ලු වෙන්න බෑ සමාජෙ උග ඉන්න හරියක් ඉන්නේ මේ මිනි මුතු රන් වලින් ඇලේ දොලේ ගංගාවේ බැඳිච්ච කට්ටියනේ ඒකේ කාට කියලා මෙහා ප්‍රසිද්ධ සින්දුවක් කිව්වොත් එම මාවසන්න සඳ පින්න වණ්ඩ ඇත් මිති මුඳු ඔලින් බෑ ඇලේ දොලේ ගංගා වෙදී ඇලේ මගේ හිත නෑ එහෙනම් ඵලයයි යකෝ කැලේට කියයි. ඒ එහෙමයි යකෝනේ අනේකයි තියෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ ගීගේ ජීවත් වෙන එකත් ඇහැට කුණක් වටනවා. මේක ඉස්සලා කලින් පැවිදි වුණත් අමු බොරුව කරන්නේ. මේක තේරුම් ගන්න නැතුව පැවිදි වුණත් ඊට පස්සේ ඇඟනම් පැවිදි වෙලා තියෙනවා. හැබැයි හිත පැවිදිලා නැහැ. මේකට ලාභයි ටිකක් ලාභකමක් තියෙනවා අනික් කට්ටියත් භාවනා කරනවා. නමුත් පැවිදි වෙච්ච ඔක්කොමලා උතන නැහැ. ඒ තරම් පිරිසුදුවක් නැහැ. ඉතින් අපි පැවිදි හෝ වේවා ගිහියෝ වේවා මතක තියාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්නද නැත්නම් බොක්කෙම තේරුම් ගන්නද එයා ওই කියන විනිබන්ධ පහ එකින් එකින් එක තේරුම් අරගෙන මම දැනට අහුවෙලා තියෙන කෝකද කියලා දන්නවනම් එයාට තීරේ මේක පණිනවා කියලා වෙලාවෙන් වෙලාවට. විලාවක කය අල්ලගෙන අපි කතන්දර ගොතනවා. වෙලාවක රූපය අල්ලන කතන්දර ගොතනවා. වෙලාවක නිදිමත වෙනවා කියලා කතන්දර ගොතනවා. වෙලාවක දිවි ලෝක යන කතන්දර ගොතනවා. එක්කනාවගෙම මේ රීකී ක්‍රමයක් මේකේ නැහැ. මෙන්න මේක ඇල්ලුවා නම් එයා හරියටම වෙදත් වෙනවා, ලෙඩත් වෙනවා, බේතත් වෙනවා මේක. දැනගත්තා නම් එයා එතනම වෙදා වෙනවා. එතනම ඒකම බේත වෙනවා. එයාමයි ලෙඩා. එතකොට එතන මේ ෂෝට් සර්කිට් වෙනවා. එහෙම නැත්නම් පරිපතේ එතනම සම්බන්ධ වෙනවා. ගැලවිලා යනවා. ආය බය වෙන්න මොනවත් දෙයක් නැහැ. අපි දැන් නෑ ලෙඩෙක් වෙනම ඉන්නවා, වෙදෙක් වෙනම ඉන්නවා, බේතක් වෙනම තියෙනවා, ලෙඩක් තියෙනවා වෙනම. හම්බ කරගෙන කන්නේ ඔන්න ඔතන. බුදුරජාණන්සේ බව සත හට වෙන බව දුකට වේදාන. බව රෝගෙට ඔසුවක් සොයන්නේ බුදුරජාණන්සේ. ඔය වගේ මේ වවාගෙන කරන වැඩ පිළිවෙලක් මේකේ නෑ. ඒ නිසා Taman දන්නවනේ මට තියෙන අසවල් විනිබන්දේ කියලා. ඒක භයානක අපරාධයක් නෙවෙයි. තමාම Tamanගේ රෝග නිర్ణයක් කරනවා. ඒ රෝග නිర్ణයම ඔසුවක් වෙනවා. ඒක කාටවත් කරලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේත් කරන්න බෑ. ඒ නිසා අපි මේ ගිහිල්ලා තියෙන ගමනේ බලන්න භාවනා කරනකොට ප්‍රශ්නයක් ආවම මට මේ කාම බන්ධනයක් සම්බන්ධ කරනද මේ පටලැවිල්ල තියෙනවා. එනත මේ කය පිළිබඳව තියෙන අසීමිත බන්ධන නිසාද මේ පටලවිල මම මේ එක තැන කරකැවෙන්නේ. එහෙම නැත්නම් මේ දකින්න රූප කහ පාට පෙන්වනවා නිල් පාට පෙන්වනවා හතරස්සට පෙන්වනවා කියන මේ රූප අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ නිදිමතක් අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ කිට්ටුවෙන් තියාගෙන ඉන්න මොනවා හරි මේ පිම්පව් ප්‍රාර්ථනාවක්ද තියෙන කියලා එක එක එක අරගෙන දැනගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දැනගන දැනගන වාරයක් පාසා ඒ ගැට තුනි වෙන්න පටන් ගන්නවා. ලිහෙන්න පටන් ගන්නවා. නොදැක්කොත් ලිහෙන්නේ නැහැ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදයි. මේ ගැටේ මම මෙතනයි කියලා දන්න කෙනාට ලියන්න පුළුවන්. එහෙම නැතුව මේක එහෙමෙන් අදින්න යන්න යන්න තද වෙනවා. ඒ නිසා මේක දකින්නකම් කලබල වෙන්න එපා. දැක්කට ඒක ඡාබංගත්වයක් කර ගන්නත් එපා. හීනමානයක් කර ගන්නත් එපා. දන්න ස්වරූපෙන් හෙලි කරන්න. එතකොට අහන මිනිස්සයාටත් සීබුද්ධිය තියෙනවනම් එයාට දැනගන්න පුළුවන් ආ මෙන්න මෙතනයි දැන් ගැටේ තියෙන්නේ කියලා බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රසිද්ධ ස්ථානයක කුණරෙදි හොයදිල්ලක් මෙතන සිද්ධ වෙනවා. උසාවියට ගිහිල්ලා කුණරෙදි හොදිල්ල සිද්ධ. ඉතින් ඒකටයි සම්බ්‍රක්මචාරින් වංශලා කියලා කියන්නේ. අපි එකිනෙක හැම බෙදා ගන්න. බෙදා ගන්න නැතුව මේක වසංගා ගන්න කද්දාවත් ගමනක් නැහැ. ඒ නිසා පරම විශ්වාසයක් අවශ්‍යයි අපට. අපි ළඟ තියෙන මේ හෙලිකරාට ඒ පක්ෂය කදාකත් එක නරකට පාවිච්චි කරන එකක් නෑ. අපි එකින් එකනට ආදාසයක් වෙන්න ඕන. කණ්ණාඩියක් වෙන්න ඕන. ඒක හෙලි කෙරුවේ නැත්තම් ඒක එතරම් පිළිකාව බාටපත් වෙනවා. එතරම් රොස්ස බහින්න පටන් ගන්නවා. අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක පිළියම් කරන්න බෑ. මේක කැළඹිලා තියෙන වෙලාවෙදීම සාසනයක් තියෙන වෙලාවෙදීම බුද්ධ ශාසනයක් ක්ෂණ සම්පත්තියක් එයාගේ හෙලි කරන තරම් විශ්වාසයක් ආවන එක බුද්ධ ගෞරවය නෙවෙයි බුද්ධ සද්ධාව නෙවෙයි මගේ භාවනාවට මට තියෙන සද්ධාව කියලා අමුතු සද්ධාාවක් ඒක ඒකට ඕකප්පන සද්ධා අධිගම සද්ධා කියලා සද්ධාව නැගලා ඒ වගේම මේ සීල රැකපු එකේ වටිනාකම තමයි තේරෙනවා මේ ශිල්පද කඩාගෙන කාම ලෝකේ ගත කරන මේ තිරිසන් ජීවිතයට වැඩිය අපි යම් විදියක පරිසරයක ඉපදිලා සදාචාරයක ඉපදිලා දැන් සීලට පද අපේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා නැත්තම් අපිට මෙතෙන් යන්න බෑ. ඊට පස්සේ සතිය තියෙන්න ඕනේ කාමේ තිබුණත් සතිපත් වෙනවා. රූපේ තිබුණත් කය තිබුණත් සතිමත් වෙනවා. රූපේ තිබුණත් සතිපත්. නිින්ද තිබුණත් සතිමත්. ඊට පස්සේ පිංකම තියෙන ගතියට සතිමත් වෙනවා. ඔක්කොම අරමුණු කරපු දාසේ තේනවා මාර්යා දාන දාන බෝලට සික්සර් ගන්න. මාර්යා බෝල පහක් දානවා. එයාගේ ඕවර් එක 6 නේ ඕවර් එකක් නෙමෙයි මාර්යා ශ්‍රී ලංකාවේ. පහේ ඕවර් තියෙනවා. ස්ක්‍රූ බෝල් දානවා, ෂයි බෝල් දානවා, බනුසර් ගහනවා. එන්නේ එනකට අදිනවා. ඇත්තට වැසි පුතන් කියනවා මාරා පමෝහණම් මාරයා මත් වෙලා යනවා. එන්නේ එහෙම ගමනක් මේකේ තියෙන්නේ. ඒක නිසා මේ මම අදිවර කරන්න හදන්නේ මේ පහුගිය දවස් හතරෙම කියාපු කතාව. මේ එක එක තැන් වල බන්ධන තියෙනවා. ඒ බන්ධන Taman තීරුම් ගන්න හදන මිසක මේ යටපත් කරන්න මේවා මතු වුණොත් විල්ලෙජ්ජයි කියලා පත ගහන්න යන්නේ නැතුව අභීතෝ මේක හෙලි කරන්න පටන් අරගත්තොත් අපිට ලැබෙන ලාභෙට කියනවා සම්මා දිට්ඨිය කියලා. එයා ළඟ සම්මා සංකප්පය නෝ මං කියන්නේ සදාකාලිකෝ නෙවෙයි. ආන්න ඊට පස්සේ ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය ලැබෙන්නේ. එනිස සීලය ලැබෙන්නේ ඊට පස්සේ තමයි. ඔය කරගෙන යන සීලේ පන්නරි ලබන්නේ කිච අපි හිත දවසේ මන් තියා ගන්නවා. මේ විදිහට තනවා වඩාගත් එක්කන කොහොමද මේ ඊතර ධර්ම પરම්පරා ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගලණයට පහසු වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් අද දක්වා මේ ධර්ම දේශනාවට අවුම්කම් දීමෙන් තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල බාධාවකින් කරදරකින් තොරව කරගෙන යන්නත් තමන්ටම ගුරුවට තමන් විතරම බවත් තේරුම් ගන්නට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා